අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි සියලුම දෙනා ධර්ම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා සාදුකාරයක් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊතං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං අරිය සත්‍යං වික්ඛවේ භාවේ තබ්බන්ති මේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛෝ මුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදීති කෞරණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක යෙදීගත කරන අවස්ථාවක් අද අපි ඉන්නේ 8 වෙනි දවසේ දෙසැම්බර් මාසයේ 20 වෙනිදා ඉතින් අපි හැමදාම මේ තාක්කල් ගත කරපු දවස්වල මේ වෙලාවට ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගත්ත මුල්ලතුවම ඒ වගේම මේ ධර්ම දේශනාව එකින් එකට එකින් එකට දේශනා මාලාවක් වෙන විදිහට එකම පොදු මාතෘකාවක් කරලා තමයි විකාශනය වෙලා ආවේ. ඒ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ ගොඩ දෙනෙක් ගන්න ආදර කවුරට ලක් වෙච්ච සමජක්කපවත්තන සූත්‍රය. මේකේ ගෞතම සම්බුද්ධ ශාසනයේ නැත්නම් ගෞතම සර්වජන් වහන්සේගේ පළවෙනිම සූත්‍රයේ වශයෙන් තමයි මේක සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රධාන ඉගැන්වීම තමයි අතහල යුතු අන්ත දෙක කාමසුකල්ලිකාණ යෝගය සහ අත්තිකලමතාණ යෝගය කියන එක ඒ දෙක අතහැරලා බැසගත යුතු නැත්නම් ගත යුතු මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මුතිය මධ්‍යම ප්‍රතිපදාව සටහන් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන්. ඒ එක්කම සර්වචනාංශේ මේ සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර දේශනාවක් කරනවා. චතුරාර්ය සත්‍යයත් ඒ එක එක සත්‍යයක් ත්‍රිපරිවර්තය වශයෙන් වට තුනකට කරකෝලා හතරක් වූ සත්‍ය දොළොස්සාකාරයකට ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං කියලා උගන්වනවා. අපි මේ වෙලින්ටන් සෝධිඥානාරාම මධ්‍යස්ථානයේ මුල් කරගෙන යනකොට විශාල වශයෙන්ම කෙරුවේ චතුරාර්ය සත්‍ය සහ එයතාව මේ ත්‍රිපරිවට්ටාකාරය නැත්නම් ද්වාසසාකාරය තමයි වැඩි අවධානය යොමු කරන්නේ. ඉතින් මේ දේශනා මාලාවේ අද අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නිබ්බාන ගාමිනී මාර්ගය නැත්නම් මාර්ග සත්‍ය සම්බන්ධව නැත්නම් මාර්ග සත්‍යය කියලා අපි මෙතන සර්වඥාන්ස නැවතත් හඳුනා දෙන්නේ මධ්‍යම ප්‍රතිපදාම යාග්‍ය අෂ්ටාංග මාර්ගයමයි. මේ මාර්ග සත්‍ය යටතේ අපි පසුගිය දවස් කීපයක මේ මුලින් මුලින් සඳහන් වෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන කොටස් සාකච්ඡා කරගෙන ආවා. ඉතින් අපිට අද වාරේ පැමිණලා තියෙන්නේ මේ සම්මා සති කියන ඒ සතිය පිළිබඳව මූල ධර්මානුකූලව ඒ වගේම ප්‍රායෝජනීය සලකලා ප්‍රායෝගික කරුණක් ඉදිරිපත් කරගන්නයි. ඉතින් මේ මාර්ග සත්‍යය තුන් ආකාරයකට දේශනා කරන සරුවචන් වහන්සේ ප්‍රථමයෙන්ම ඒකට සත්‍ය ඥානය වශයෙන් මෙවැනි නිරෝධයක් සඳහා මාර්ගයක් ඇත මාර්ගයක් තියෙනවා ඒක සත්‍ය වූ දෙයක් කියලා සත්‍ය ඥානය ප්‍රකාශ කරනවා ඊගාට කෘත්‍ය ඥාන වශයෙන් මේ මාර්ගය විශේෂෙහි යෝගාවචරය කළ යුත්ත අනුග්‍රහ දැක්විය යුතු ආකාරය මේකේ පෙන්වන්නේ මග්ග සත්‍යම් භාවේ තපා භාවිතා කළ යුතුයි ඊට පස්සේ මේ ඒ අවස්ථාවක් වශයෙන් හෝ පූර්ණ මාර්ග සත්‍ය වශයෙන් හෝ කොට නිම කළාට පස්සේ පහළ වෙන ඥානෙ කියනවා කෘත ඥානෙ කියලා. කටයුතු කොට නිම කිරීමේ ඥානෙ. එතකොට මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් මේ මාර්ගය කඩලා ගත්තොත් සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් යුවා භාවිතා කළ යුතුයි. එතකොට මේ සතිය කියන එකත් සම්මා සතිය කියන එකත් අපි භාවිතාවට නැංගිය යුතුයි. ඒ භාවිතාවට නැංවන්න ඉස්සර වෙලා ඉතින් ඒක හඳුනා ගන්න ඕනේ. ඒකේ අර්ථකථනය දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට භාවිතාවට නම් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ වෙනකොට මේ සූත්‍රයේ සෑහෙන කොටසක් ගෙවම් කරගෙන අවසාන කිට්ටු කරලා තියෙනවා. නමුත් අද දේශනේ දවසේ මාතෘකාව ගත්තොත් මේ සතිය ඉදිරිපත් වෙච්ච හින්දා මුල ඉඳලාම ටිකක් විස්තරසහිතව කිව්වොත් හොඳයි කියලා මම අදහස් කරනවා. උදාහරණයක් වශයෙන් අද පමණක් බණහන්න කවුරු හරි ආවා නම් ඒ කෙනාට මේ මාතෘකාව තේරුම් ගන්න පුළුවන් වෙන තාලෙට. එතකොට මේ සතිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසික ධර්මයක් කියලා කියන්නේ හිතේ පහළ වෙන චෛතසිකය. ඒ චෛතසිකය බොහෝ විට හඳුන්වන්නේ හොඳ පැත්තට යොමු කරන චෛතසිකයක් කියලා. සෝබන චෛතසිකයක් වශයෙන්. ඉතින් මේ භාවනා ජීවිතයේදී පංච ඉන්ද්‍රිය වශයෙන් කතා කරනකොට ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥාව වශයෙන් මේක සඳහන් වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානය කියනකොට ඔය සති කියන වචනය ගෙදෙනවා. ඒ වගේම අපි තේරවාද බුද්ධ ආගමේ භාවනාවල අනුස්සති භාවනා හයක් සම්මත පොත්වල තියෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති, ආනාපාන සති වශයෙන් මේ හැම තැනකද මේ සති කියන වචනේ යෙදෙනවා. මේකෙදි පටලැවෙන තැනක් निराකරණය කරගත්තොත් සතිය දවස් හතටත් සතිය කියලා කියනවා. ඒක ඒකාර්ථයක්. සමහර විටක පාළියේ ඇත කියන අර්ථයටත් සති කියන වචනේ යෙදෙනවා. මෙතන සඳහන් කරන්නේ ඒ ඇත කියන වචනේ තියෙන එකටවත් දවස් හතවත් නෙවෙයි චෛතසිකයක් ගැනයි මේ අපි සම්මා සතිය කියනකොට පෙරලා තෝරලා ගන්නවා. ඒතර මේ සම්මා සතිය අනිකුත් චෛතසිකයන් සමගින් කලවමේ තියෙනකොට අපිට ඒක භාවිත කරන්න අමාරුයි. ඒක වඩන්න අමාරුයි. ඒ නිසා අපි ඒක අනිත් වයින් වෙන්කොට හඳුනා ගත්තොත් තමයි අපිට ඒක කන වඩා ගන්න පුළුවන් වෙන්නේ. හදා ගන්න පුළුවන්. ඒ නිසා එවැනි චෛතසිකයක් අනිකුත් චෛතසික ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමේදී මම හිතන එක ලංකාවේදී වෙච්ච දිනුවක් හරි ප්‍රගමනයක් වෙන්න ඕනේ. ඒ චෛතසිකයේ ලක්කන රස පච්චපඨාන පදඨාන කියලා කොටස් හතරකින් පැති හතරකින් ඒ චෛතසිකයේ අනිත්‍යව වෙනකොට දක්වනවා. ඇත්තට මේක චෛතසික සඳහාම පමණකුත් නෙවෙයි චෛතසික කියන්නේ නාම ධර්මනේ රූප ධර්මයක් පවා එකින් එක වෙන් කරගන්න යනකොට <clears throat> ඒ රූප ධර්මයේ ලක්ෂණය ඒ කියන්නේ සතියේ ලක්ෂණය සද්ධාවෙන් වෙන් වෙන හැටි. වීරියෙන් වෙන් වෙන හැටි. සමාධියෙන් වෙන් වෙන හැටි. ප්‍රඥාවෙන් එන හැටි වශයෙන් ඒකට ආවේනික ලක්ෂණයක් ඒ සතියට <clears throat> ආරූඪ කරනවා. ඊකට රසයේ වශයෙන් ඒ සතිය සද්ධාවෙන් වීර්යයෙන් සමාධියෙන් ප්‍රඥාන් වෙන්ව කර දෙන කෘත්‍යය මොකක්ද කියලා. සතිය තියෙනවා මෙන්න මේ ටික තමයි කරලා දෙන්නේ කියලා. <clears throat> රසය කියලා කියන්නේ කර දෙන්නව කෘත්‍යය. පච්චපත්තහණේ කියලා හඳුන්වන්නේ භාවනා කරන යෝගාවචරය කොහොමද දැනගන්නේ? දැන් මට සතිය එළඹිලා තියෙනවා. දැන් මට සතිය පිහිටලා තියෙනවා කියලා දැනගන්න වැටහෙන ආකාරයක් තියෙනවා සද්ධාව පිහිටපුවම විද්‍යාව සත් සම ප්‍රඥා වීර්ය පිහිටපුවම තව විද්‍යාවක් සතිය එළඹ සිටියාම තව විද්‍යාවක් කොහොමම එක එක දේවල් වෙනකොට හිතට ඒ සතිය වැටහෙන ආකාරයක් තියෙනවා ඒකට කියනවා පච්චපට්ඨාන කියලා ඊට පදට්ඨානයි කියලා එකක් කතා කරනවා ඒ කියන්නේ මේ සතිය වැඩෙන්න ආසන්නින් ඉඳලා උදව් කරන්නේ කවුද කියලා සතියට ආසන්නව උදව් කරන්නේ කවුද? ඉතින් මේක ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන සෑම චෛතසිකයකම ඒකේ ලක්ෂණය මේකයි, රසය මේකයි, පච්චපඨානේ වැටෙන ආකාරය මේකයි, පදත්තානේ නැත්නම් ආසන කාරණා මේකයි කියලා ඒ විදිහට උගන්වන ක්‍රමයක් තියෙනවා අපේ මේ ථේරවාද යුගයේ විශේෂයෙන්ම අභිධර්ම ක්‍රමයටත් මේක පැතිරලා තියෙනවා. ඉතින් මෙවුවා උගව වෙලාවට අර ත්‍රිපිටකයට විතරක්ම ගරු කර නැත්තෝ හසු කාලීන එකතු වෙච්ච දේවල් සංග්‍රහ කතුවරු විසින් කරන ලද දේවල් කියලා මේව ඇතර අගේ කරන්නේ මේක බුද්ධ වචනේ නෙවෙයි. බුද්ධ වචනේ මෙව නෑ. නමුත් අර පාඩම් අභ්‍යාස කරන කෙනෙකුට එහෙම මේ තීරු හතරකට බෙදලා හැම එකකම ලක්ෂණ මේක රසය මේක පච්චපට්ඨාන මේක පදත්තාන මේක කියලා ලියන එක ඒ මේ මූල ධර්මානුකූලව වෙන්කොට හඳුනා ගැනීමට මේ පොතේ ධර්ම වශයෙන් ගම් උදව්වක් කරන නිසා ඉතින් අකමැති ඇත්තෝ ඒකට වෙනසක් කරගන්න අරකයි ප්‍රෝජනයක් තියෙනවා වැඩ ගන්න එකයි තියෙන්නේ. අනේ ඒ අතින් බලනකොට මම හිතුවා මේ සතිය කියන එක වෙන්කොට හඳුනා ගැනීමට උත්සාහ කරන අදුගණ ශිෂ්‍යෙක් වේවා එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙක් වේවා මේ ලක්ෂණ අනුව දාලා බලන එක විශේෂයෙන්ම බුරුම භාවනා ක්‍රමේදී හොඳට කැඳේ ගල පිළිදව වගේ සාංශුද්ධික කියලා. අනේ ඒ රාමු මත ඉඳලා අන්න ඒ පසුබිම කියලා බලනකොට සතිය ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය කියලා අපිලාපණය කියලා කියන්නේ පාලියේ පිලාපන ගතියේ අනිත් පැත්තට. පිලාපන කියන වචනේ විරුද්ධ පැත්තට කියන අපිලාපන කියන. පිලාපන කියන ලක්ෂණය අපි සිංහලට දාගන්න කියන්නේ පොලාපන්න ගතිය කියලා. අපි දන්නවා සහල්ලු දෙයක් වතුරට දාපුවාම ඒ වතුරේ ගිලෙන්නේ නැති දෙයක් වතුර රැළ ගහන හැටියට ඒක උඩ පල්ලේ යන පාවිවි උඩ පහළ යනකොට අපි කියන පොළපල්ලම කියන. ඒ වගේම සහැල්ලු දෙයක් වාතයට දමලා ගැහුවොත් වාතය කපාගෙන යන්න බැරි වෙනකොට ඒක විකෘති ක්‍රියාවක් වෙන්නවා. ඒකට කියන පොළපයි. ඒ වගේම කුල්ලට දාලා හාල්ටයක් කරන පොළනකොට ඒ හාල්ලට පොළපයිනවා. අනේ පොළාපයින් ගතිය කියලා කියන්නේ විනිවිදගෙන කාගෙන බහින්නේ නැති ගතිය. ඒ පොළාපයින් ගතියේ විරුද්ධ පැත්ත කියලා කියන්නේ කාගෙන බහිනයි. ඒ නිසා සතියේ ලක්ෂණයක් විදිහට වෙනන්නේ යම් අරමුණකට ධානා මේක නිකන් පොළාපැන පැන මතු පිට නතර වෙන්නේ වැටිච්ච තැනම කිඳාබයි. ඉතින් මේ අර්ථය මේ උගන්නන හදන කාරණාව විස්තර කර දීම සඳහා අටුවාචාර්ය වහන්සලා පෙන්නනවා වෙලිච්ච ලබු ගෙඩියක්, ලබු බුබුලක්, ලබු කබලක් වතුරට දැම්මොත් ඒක වතුරේ කොලා පැන පැන පැන කියනවා. කාදාකත් එක අතන ලබු ගෙඩියක් දැම්මත් වතුර යට යන්නේ මේක වතුරට එක පා වෙනවා. වෙලිච්ච ලබු කබලක් දැම්මොත් කොලාපයි. දැන් කාර්යන දර්ශනයක් විදිහට කියනවා ඍජු පොම් කැලක් වතුර දාපුවාම කොලාපයි. එහෙනම් <clears throat> ලී පොරොප්ප කැලක් වතුර දාපුවාම කොලාපයි. මේ පොළාපනිනවා කියල කියන්නේ වතුරේ උඩ තියෙන හුලංගල්ලට සහ වැලිය අනුව යනවා මිසක් ඒ කවදාකවත් වතුර කඳ කපාගෙන බහින්නේ. ඒක අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ යකඩ ගැලක් වතුර දාපුවම වෙන දෙයක්. එහෙම නැත්නම් ගල් කැටයක් වතුර දාපුවම වෙන දෙයක්. ඒක දාපු තැනම කිඳනවා. කිඳා බැහැලා වතුර කඳ සම්පූර්ණ ගෙවම් කරගෙන අඩියටම යනකන් අතර ගන්න පුළුවන් බලයක් නැහැ. ස්වභාවයෙන්ම අඩියට යනවා. අන්නේ අපිලාපන ලක්ෂණය තමයි මේ සතිය පවතින. ඒ නිසා සතිය ආරමුණට යොමු වුණොත් මතු පිට ඇසුරක් නෙවෙයි බොහෝම නැතිව කිඳා බහින ගතියක් තියෙනවා. ඉතින් ඒක යෝගාවචරය දැනගෙන ඉන්නවනම් මේ අරමුණත් එක්ක නිකන් බොහොම සහැල්ලු දුරස්ත ඇසුරක්ද තියෙන්නේ. එහෙම නැත්නම් අරමුණට එන්නේ එන්න ලඟ වෙලා කිඳා බහිනවද කියන එක <coughs> මේ පොළාපයින් ලක්ෂණ පිළිබඳව මූල ධර්ම ධර්ම ඇති කෙනාට වග වෙන්න පුළුවන්. සපේලා කියන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒකට නිදර්ශන දෙන ඔය පොත මේ මහසි සායතෝ ඒ ගුරු භාවනා ක්‍රම නිර්මාතු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගුරු කරව පසකට හෙල්ලකින් දමලා යන්නොත් ඒ හෙල්ල පස කාගෙන යනවා. ඒ මට උගන්නපු මට ගුරුනාංශ වෙච්ච ඒ පන්දි ස්වාමීන් වහන්සේ මහදිසාර උපධර්ම ගෝලයා උන්වහන්සේ කියනවා වෙලිච්ච දැම්පිච්ච අලකැලකට ගෑරුප්පේ නනිනකොට ඒ ගෑරපෝ හොඳට දැවටුනොත් ඒ ගෑරපෝ කාගෙන බහිනවා ඒ අලකැල කාගෙන බහිනවා ඉතින් මේක තමයි සතිය අරමුණට ලං වෙනකොට ඇති. ඉතින් ඒක නිසා අපි හිතමු මේක අහපු යෝගාවචරයෙන් බණ භාවනා කරනකොට මුලින්ම එකකතාවකට නෝ ගුරුවරට එකතු වෙලා එනතන තමන්ගේ පළපුරුද්දෙන් මොකේද මම හිත තියන්නේ කියලා. මොකද්ද මම භාවනා කර්මස්ථානේ කරගන්නේ කියලා. ඉතින් අපි දේශනාවේ පහසු පිණිස නිදර්ශනයක් වශයෙන් අපි ආනාපානිය ගත්තොත් ඒ සතියෙන් යුක්තව ආනාපානය කරනකොටයි සතියෙන් නොයුක්තව ආනාපානය කරනකොටයි මේ වෙනස දැනගන්න පුළුවන්. අපි සාමාන්‍ය සතිපට්ඨාන ගැන අහන්න ඉස්සර වෙලා නැත්නම් භාවනාවට ගිහිල්ලා ඒ සඳහාම භාවනා නොකරන හැම වෙලාවකම ආනාපානය කරනවා සතියෙන් නොයුක්තව. ඊට පස්සේ අපි සතිපට්ඨාන භාවනා කරනකොට ඒ ආනාපානෙම සතියෙන් යුක්තව කරනවා. ඒතර සතියෙන් යුක්තව කරනකොට වෙන්නේ ඉnde ඉnde ඉnde ඉnde භාවනා හිත මේ සත් ආසස් ප්‍රසවාසයෙන් ආරමුණට පුළුවන්තර සමීපස්ත වෙලා ඒක කිඳාගයි. සතිය නැති වෙනකොට පොළපයි. පොළපැල හිතිලි දිගේ සද්ද දිගේ වේදනා දිගේ දුවන. ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕන සතිය පිහිටියා නම් අරමුණට සමීප වෙනවා අරමුණ කිඳාගයි. හරියට කල කැලලකට තැම්පිච්ච කල කැලලකට ගැරපින් අයින්නවා. ඉතින් මේ විදිහට සතියේ ලක්ෂණය අපිලාපන ලක්ෂණ ඒ වගේම ඒකේ රසය වගේ පෙන්වන්නේ අසම්මෝස රස. ඒ යම් විදිහකට සතිය යම් අරමුණකට දැස්සානම් මගේ හිත තියෙන්නේ අරකදේ මේකදෝ කියලා කලකොල බහලක් හිතෙන්න බෑ. හරියටම දැනගන්න ඕනේ සමීපත්ව ආශ්‍රය කරන අරමුණ අනික් අරමුණ වෙන් කරලා සම්මෝසාවක් අන්දමන්ද ගතියක්. එහෙම නැත්නම් ඔළුවේ පැහැදිලි නැති ගතියක් තියෙන බෑ. මම මේ අසු කරන්නේ අරව අරව අරමුණ කියලා සම්මෝසාවකින්තරෝ කලකොල භාවකින්තරෝ කියන්න පුළුවන්. ඉතින් ඒක මේ ආනපානෙ ගත්තොත් ඒක විස්තර කරන්න අපේ ලুকু ස්වාමීන් වහන්සේ පොත ලියනකොට කියලා කියනවා සතියෙන් යුක්තව භාවනා කරනකොට ආස්වාස බලන යෝගාවචරයා මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා හොඳටම දන්නවා. ඊට පස්සේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට හිත සතියෙන් යුක්තව මාරුණකොට දැන් මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය කියලා ගන්න. ඒතර ප්‍රස්වාසය කියලා දන්නවා වගේම ආස්වාසය නෙවෙයි කියලා ඒක තහවුරුවක් තියෙනවා. එතකොට මේ යෝගාවචරයට ආයසකයක් එන්නේ නැහැ මේක හිතවිල්ලක්ද, සත්‍යයක්ද, වේදනාවක්ද මොකද ආස්වාස් ප්‍රස්වාස දෙකේ කැඳේ වල පිළිලුවා වගේ දැන් මේ ඉන්නේ ප්‍රස්වාසයේ බව දාන්න. එහෙම නැත්නම් ආස්වාසයේ බව දාන්න. මේකෙන් හොඳට දැනගන්න පුළුවන් මෙන්න <clears throat> සත්‍ය සම්මෝසාවකට ඉඳ කියන්නේ මේ ගතිය මේ සම්මෝසාව නැති කරලා ඉලියට ඉදිරිපත් වෙච්ච අරමුණ කෙස්වලක ගැට ඇරලා පීරලා ගැට කපලා අයින් කරුවා ගැට අයින් කරගලා හොඳ පීරගත්තා වගේ හොඳ සාංශුද්ධියක් එනවා සත්‍යයෙන් ඉඳගෙන හරියට ආස්වාසලාවේ ආස්වාස කියලා මෙනෙහි කරනවා ප්‍රසවාසලාවේ ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා නම් මෙන්න මේ සම්මෝසාව දුරු කිරීමට ආධාරයක් වෙනවා. විතක්කේ හරියටම යොමු කරනවා ආස්වාස් වේලාවේදී නම කියලාම කියනවා ආස්වාසය. එහෙම නැත්නම් ඇතුල් වෙනවා. එහෙම නැත්නම් ඇතුළට ගන්නවා. පිට කරනකොට ප්‍රස්වාසය පිට කරනවා හෙලනවා කියලා මෙනෙහි කරුවාම හරියට මෙනෙහි කරන දේම හිත එල්ල වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේක හරිය වටිනවා මේ පොඩි දරුවන්ට ඉගෙන ගන්නයි. තමන් මේ වෙලාවේදී හිත යොදලා තියෙන්නේ කොහෙටද කියලා ඒ තමන්ටම වැටහෙන්නේ නැත්නම් <clears throat> දැන් මේ ආස්වාසේ වෙලාවේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා නම් ප්‍රස්වාසය වෙලාවේ ආස්වාසය කියලා මෙනෙහි කරනවා නම් හොඳට මතක තියාගන්න එහෙම දෙයක් කවදාකවත් මතකයට යන්නේ නැහැ. මතකයේ පිරිසිදුවක් නැහැ ගුණාවක් නැහැ. මතකයේ නැත්නම් මේ චිත්තක්ෂණයේ හිත වැඩ කරන්නේ මේකත් එක්ක කියලා වැඩ කරන ගතිය වගේම ඒක අනිත්‍ය වගේ වෙන් කරන ගතිය තිබුණොත් තමයි මතකයේ හොඳට සාන්තිත වෙන්නේ. ඒක නිසා දරුවචනසේ සඳහන් කරලා තියෙනවා සතිය තියෙනකොට <clears throat> සතිය හොඳට ඔය කියන විදිහට සූක්ෂම වෙලා ප්‍රණීත වෙලා එනකොට චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසත්තා කිය. කොහොම කලකට ඉස්සලා කතා කරපු කරන ලද දෙයක් හෝ කියන ලද දෙයක් හොඳට පිළිසිතුව මතක තියෙනවා. මොකද එක වැඩකට එකයි කරන්නේ ඒක අනිත්‍යව නෙවෙයි කියලා දහම් සූත්‍රයක් තියෙනවා. මේක ඉතාමත්ම වැදගත්. අද ඔය කියන කම්පියුටරය නිසා පරිගණකේ හදලා තියෙන ඕනෝයි දැනුමේ. මේ කම්පියුටර් හදන්න ඉස්සල්ලාම මේ මිනිස්සු කෙරුවේ එක තොරතුරක්. ඒ අනිත්‍යව වෙන් කරලා ගබඩා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ අනිත්‍යව වෙන් කරලා අපව ගන්න පුළුවන්. ඒ විදිහට තොරතුරු කෙල කෝටි ගණක් තිබ්බත් අර එකින් එක වෙන් කරලා සම්මෝසාවකින් තොරව තැම්පත් කරන්න පුළුවන් නම් අන්තිමට පුදුම ආශ්චර්ය දේවල් කරගන්න. වරුදු කෝටි ගණනට ඉස්සලා තැම්පත් කරපු දේ අපව ගන්න බලුවන් වෙන්කොට තැම්පත් කරනවා. කබඩාකාරයෙක් කරන්නේ ඔය දෙල්ලම තමයි. ඉතින් මේ පුංචි දරුවන්ගේ හිතවල කබඩා වෙන තියෙන දේවල් අඩුයි. වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වයසින් අන්තව දැනුමින් විවිධ වලින් අපිට කබඩා කලින් දේවල් විශාල රාශියක් තියෙනවා. ඒ ජපනා රට දියුණු කරා යුද්ධෙන් පස්සේ බොහොම ඉක්මනට වැදගත් ශක්තිමත් ආර්ථිකයක් බවට. ලංකාවට අවශ්‍ය වැද්දා ජපන කියනවලු ලංකා මිනිස්සුන්ගේ කන්ට්‍රෝලරට ගියාම තිබ්බදී ආපහු හොයන්නම දවස් පැය 8න් 4කට වැඩි යනවා. ඉතින් ඒ නිසා මිනිස්සු වැඩක් කරන්න වෙලාවක් නැහැ. මොකද කිසි දවසක ඒක පිළිසිදුර තැම්පත් කරන්න. ඕක හොඳට පේනවා කපුටන්ට ගොදුරක් හම්බෙච්චාම උන් ගිහිල්ලා ඒක ඉල්ලා කන්න බැන්නම් අර උළු වහයක කොහේ හරි උළු කැටයක් අස්සේ හම්බෙනවා. හංගලා ඉතින් අර පුරුද්දට හොය හොයා යනවා ආයේ බඩගිනි වෙලා ඇවිල්ලා බලනවා උට මතක නැහැ ඉතින් හැම උරුකටක් ඇස්සේ බල බල බල බල බල බල බල බල කිව් දන්නවා මෙතන හැංගුවයි කියලා උට හරියට අපව ඉන්ද්‍රස් එක මතක නැහැ අපව එතෙන්ට යනවා ඉතින් ඒකෝට අර හම්බෙච්ච කෑම නැති වුණා හා සමානයි එහෙම නැත්නම් ඒක නැවත හොයන්ට යන වෙහසක් හා සමාන වෙහසක් කියන නැවත හොයාගන්න ඒක නිසා මේ සතියෙන් අන්නේ සාංශුද්ධ භාවය ඇති කරලා දෙනවා ඉතින් මේ අපි ගොඩාක් වියවුලක ජීවත් වෙච්ච අපට දෙයක් කන්නේ විදිහට සාහන්තුයෙන් tempat කිරීම සහ නැවත හොයා ගැනීම කියන එක අපි හිතන්නේ අපිට ඉච්ඡර කරගෙන ඉන්න විවේක නැහැ කියලා. අපිට හරි කලබලයක් තියෙනවා. වැඩියෙන් හොයලා ගෙදර කියලා දානවා හැබැයි තෝරුම් බේරුමක් නෑ. අනිත් දවසේ ගියාම හොයලා හම්බ කරපුවා. ගෙදර තියෙන බව නම් දන්නවා. හැබැයි හොයන්න ගියාම අලුතෙන් හම්බ කරනට වැඩිය අමාරුයි. ඒක නිසා ඒක අවුලක් වෙනවා. ඉතින් අර සතිය කරන්නේ අන්නේ වගේ විශාල තොරතුරු තාසියක් විශාල දැනුම් සම්භාරයක් එක්ක වැඩ කරන්න වෙන නිසා දේවල් ගොනු කිරීම තමයි. ඒකට කියනවා අසම්මෝස රසය කියලා. සම්මෝධාව සහිත හිතට අසම්මෝධයක් ඇති කර දෙනවා. ඉතින් ඒක නිසා මේ ආස්වාසේ වෙලාවේදී ආස්වාසේ බව සාසුද්ධිතා. සම්මෝසාව වෙන්නේ අසම්මෝස කියන වචන වෙන්නේ මේ සාංශුද්ධින් කියලා සිංහල භාෂාවලදී මේ ප්‍රස්වාස වෙලාවේ සාහං සුද්ධින් දාන. ඊට පස්සේ ආයේ ආස්වාසයට යනකොට අර ඉස්සර දුණු ප්‍රස්වාසය ගැන මතකයක් නෑ අලුත් ආස්වාසයට සම්පූර්ණයෙන්ම අලුතින් යන්නේ නැවුම් හිතකින්. ඒක සාහං සුද්ධින් දාන. ආන්නේ විදිහට ආස්වාද ප්‍රස්වාස කොච්චර කරත් හැම එකක්ම වෙන් වෙන් වශයෙන් සලකලා කටයුතු කරන්න පුළුවන් ගතිය සතිය කෘත්‍ය කියලා කියනවා. සත්‍ය කාර්යභාරය. ඒක නිසා අපි සත්‍ය පිළිටවන්න හදනකොට නැත්නම් භාවිතා කරන්න හදනකොට ගොඩාක් දේවල් කරේ දාගන්න එක නෙවෙයි සතිය කියන්නේ. ටිකක් කරගෙන මේ දේවල් තෝරලා හිමීට කරගන්න. ඒකට නිදර්ශනයක් මේ කියන්නේ මේ හිමීට හොඳට කරන එක නිදර්ශනයක් වශයෙන් මේ ගුරුම ස්වාමීන් වහන්සේලා උගන්වනවා අපිට බඩගිනි වෙලාවක අපිට හම්බෙච්ච බත් පිළ බත්පත ජහරි ජහරි ජහරි කාගෙන කාගෙන යන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ අර බතර තියෙන ආසාව වැඩි වෙච්චාම කිලකෙන කිලකෙන යනවා. නමුත් අපි එක එක පෙඩක් හොඳට හපලා ඒවා බොන ධර්මයටම දිය කරලා ගින්නොත් ඒකේ ඕජා උරා ගන්න ගැටි වෙයි. එකවර බඩට දාගත්තොත් මේ දතේදි කෙරෙන මේ අඹරණ කෘත්‍ය බඩේදි කෙරෙන්නේ නැහැ. ඒකත් වැඩිය දතේදි කරන අඹරණ කෘත්‍යත් එක්කම මේ කෙලවර තියෙන ඡාර ගතිය ආහාරත් එක්ක කලවම් වෙච්චාම ඒ පිෂ්ඨ ධාතුව දිරවීමේ කටයුත්ත කටේදී සිද්ධ වෙනවා. උගුරෙන් පල්ලයට ගිය ගමන් ආහාරයේ මාධ්‍යය අම්ල ගතියට හැරෙනවා. අම්ල ගතිය හැරුණාට පස්සේ අර මූලික දිරවීමේ කෘත්‍ය සම්පූර්ණ වෙනස් වාතාවරණයට හම්බෙච්චාම ඒක එතනින් නතර වෙනවා. ඊට පස්සේ මේ පිෂ්ඨය හරියට දිරව ගන්න බැරි නිසා ඔන්න දිවැඩියක්. නිසා දීවැඩි ආරෝගේ තන්දි කර කටේදිම නැතර කරන්න පුළුවන් ලෙඩක් කියලා කියනවා. කන දේ හොඳට අපල කනවනම් ඒ පිෂ්ඨ ධාතු දිරවීම පිළිබඳ වගකීම බඩට නොදී කටේ නැතර කරනවා නම් ඒ යම් ප්‍රමාණයක් සීනි හෝ පිෂ්ඨේ වැළඳුවාට දීවැඩි වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙලා තියෙන කෑම නදා විනාඩි 5යි 10යි වෙන් කරන එක ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. එතකොට එකක් ආහාර. ඇඹරෙන්නේ නැහැ. දෙක අවාර අදාළ විදිහට ක්‍රියේට මිශ්‍ර වෙන්නේ නැහැ ඒකකොට බඩේදී ඒ කටයුතු වෙන්න බැරි නිසා බඩට බරක් වෙනවා අපි හිතමු මේක දැනගෙන යම් කෙනෙක් කන ඒක හොඳට හපල හපල හපල දී වෙනකන් හපල බොන්න පටන් ගන්න විදිහට දිලින්න පටන් ගත්තොත් බඩට කවදාක බරක් එන්නේ ඒකවල බඩේදී හොඳට ඒක දිරවලා ඕජාව ඇඟට ගන්නවා මේක හපන්න නැතුව කෑවොත් වෙන්නේ මොකද්ද ඒක ඕජාවක් බාටපත් වෙන්නේ විසක් බාටපත් වෙනවා දිරව ගන්න බැරුව. ඒ නිසා ගාන්ධිතුමා කියලා කියනවා හැම ඝණයක්ම බොණ්ඩේ කියලා හැම දීරයක්ම හපන්නේ. ශරීර සෞඛ්‍යයේ වතුරක් බොනකොට කුඩු කුඩු ගාලා බීගෙන යන්න එපා. ඒක නිකන් හප හපා කරන විශේෂම කිරි. ඒ වගේ දෙයක් බොනකොට ඉක්මනට ඉක්මනට බොන්න එපා. ඒක හප හපයි කියන්නේ. ඒ හපනවා කියලා කියන්නේ කැලිසිනින්ද නෙවෙයි. මේ හැපියෙන් වගේ කටේදී පමා කරලා හොඳට කෙලක් එක මිශ්‍ර කරනවා. ඒ වගේම දියර වතුර වෙනකන් හපන්නේ කියනවා. ඊට පස්සේ ඝන ඝන වතුර වෙනකන් හපලා බොන්නේ කියනවා. දියර හපන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි සතියෙන් කරන්නේ. අරමුණු රාශියක් ඇහෙන් නහසෙන් දිවෙන් ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් ඇතුළට ගන්නව වෙනුවට ගන්න අරමුණු අඩු කළා හොඳට හපනවා. හොඳට මෙනෙහි කරනවා. ඉතින් මෙන්න මේ කෘත්‍යය තමයි අපි වාඩි වෙලා ඇස් දෙක වහගෙන හදන තැනකට ගිහිල්ලා ගඳ නැත්තම් රස අයින් කරලා ඇඟෙන් කයෙන් එන අරමුණු විතරක් අඩු කරලා ආයෙවට අඩු කරලා ඒ හැම අරමුණක්ම සතියෙන් තෙමලා සතියෙන් වහලා මෙනෙහි කරලා කරනවා නම් ඒ අරමුණු අවබෝධය පිණිස හේතු වෙනවා. ඒ අරමුණ තියෙන ධර්ම ඕජාව මත වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව ගොඩක් කර්මණු වෙනවා. සතියට යට කරන්නේ නැත්නම් මොන වැදගත් ගියාද මොනවා පිට වුණාද කියලා අපි දන්නේ නැහැ. අන්තිම දෙක අසහනෙ පිණිස හේතු අපිට දිරව ගන්න බැරුව යනවා. අන්න ඒ නිසා ඒ අසම්මෝස භාවය ටිකයි කරන්නේ ඒක හොඳින් කරනවා කියන එක අපි එදිනදා වැඩවලදී මේක මතක් කරන්නේ නැවතිල්ල වැඩ කරන්නයි කියලා කියනවා සත්‍ය පිටවන්න ඕනේ. වේගෙන් දුවලා කරනවට වැඩිය කරන දේ හිමීට කරනකම් පුළුවන් තරම් සතිය ඇතුල් කරන්න. ඒ නිසා සතිය ආහාර මාර්ගයේ කට වගේ ගන්න ගන්න හැම එකක් හොඳට හපලා කලප් එක මිශ්‍ර කරලා දානවා නම් ඇතුළට ගියාට පස්සේ බඩට බරාද. ඒ නිසා මේ අසම්මෝසතාවය යෝගාවචර තේරුම් ගන්න. ඉතින් අපිට අද වෙලා තියෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ හිතේ අනිත් කට්ටිය ගෙදර ගියාට පස්සේ ආයෙසරයක් ඉතින් අර মালටි ටාස්ක් එක වෙලාවට වැඩ තුන හතරක් කරනවා. උදේ ඉඳලා හැන්දරනකම් අර මැටි වාගෙන ගොන්නු වගේ යහට කරකින රවුම් තුනක් මෙහාට කරකින රවුම් තුනක් ඉතින් කඹුරණ එක තමයි කරන්නේ. ඉතින් මේව කරන්න කියලා කිව්වොත් මොකද නැවතිල්ලේ කරපන් කියලා බැනුමත් ආන්දයි. ඌව කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේට නම් කවුරු හරි දෙනවා කන්න බොන්න දෙයි විවුරු හොදලා දෙයි ඉන්නවා නම් හිමිට හොරත හැකි. අපිට ඌව කරන්න ගියාම ඔය ඔය කියන බණ හරියන්නේ නැහැ කියලා ඉතින් අරක <clears throat> කාඩපාල් කියනවා. ඒක නිසා අමාරුයි එහෙම ඉදිනදා වැඩ ඔක්කොම කරන ගමන් කාර්යබහුල ජීවිතයේ ආධුනිකර සතිය පිටවන නිසා කියනවා ඉදින්දා වැඩ කරනකොට Taman තනියම කරන වැඩ එක දෙකක් අල්ලගෙන එව්වයිදී පමණක් බලන්න කියනවා ටිකක් නැවතිල්ලේ සීයෙන් යුක්තව මොන අවධානයෙන් කරන්න පුළුවන් ඊට අර පරියන්කේදී මේක පුරුදු කරපු කෙනාට සක්මණේදී පුරුදු කරපු කෙනාට ටිකක් අභියෝගශීලීව කරන්න පුළුවන් එතකොට කරන්නේ <coughs> දේවල් හොඳට තෝරලා බේරලා අතට දාගන්න. එතකොට ඔය ආසාව ප්‍රසවාස විතරක් නෙවෙයි චේන්ජ්ජක් වෙනකොට ආසාවක් වෙනකොට නිදිමතක් වෙනකොට ඒක වෙන් කරලා දැනගන්න. ඒ වෙන් කිරීමෙන් විශාල වශයෙන් කෙලස් වල බල බිඳින. මේ වෙන්කොට අල්ලා ගැනීම. ඒ අනිත් එක තමයි විෂයාභිමුඛ භව රස පච්චුපට්ඨාන. තමන්ට වැටහෙන ක්‍රම. සත්‍යය මට කියනවා දැන් කියලා වැටහෙන ක්‍රමේ තමයි තමන් ඉස්සරහින් තියෙන අරමුණ බොහෝ දේවල් එක කලවම් වෙන තු වෙන්කොට ඒකට මූණ දෙන ගතිය පේනවා. අපි ඒකට කියනවා අරමුණට මූණට මූණ දාලා තියෙන ගතිය කියලා. ඥානපාන සතිය හරි, සක්මන හරි, පිළිවිදැගීම හරි කරනකොට තමයි හොඳටම තේරෙනවා ශබ්ද වේදනා හිතිලි මැද ආරවුලක් මැදද මූල කර්මස්ථානේ තියෙන්නේ නැත්නම් කෙලින්ම ඒ බාධා ධර්ම නැතුව මූල කර්මස්ථාන බොහොම දාලා ඉන්න පුළුවන්. ඒ මොන දාලා ඉන්න ගතිය එන්නම මම හිතන අඩු ගන්න දවස් 5 4 5ක් භාවනා කරා. එතකම කැලෙන් එළියට ගත්ත කුළුමි හරකෙක් වගේ හිත හරීම කුළු ගති පානවා. දඩබර ගති පානවා. අන්තිමට දවසක අපිට තේරෙනවා නැත්නම් ඉස්සරහට එන ආස්වාද ප්‍රසවාස පහක් හයක් යනකම් මට අවුලකින් කුළු ගතියකින් තොරව බලන්න පුළුවන් කියන විශ්වාසය එනවා. එතකොට ඒක ආවචර දැනගන්න පුළුවන්. මේක තමයි සතිය කියන්නේ. සතියේ තියෙන වැටහෙන ආකාරය තමයි විෂයානුමුඛ භාව ප්‍රතිපත්තාන. විෂයා කියලා කියන්නේ අරමුණ ආසෝනට මූණත මොන දාලා හිටියා. ඉතින් මේ විදිහට <clears throat> ආස්වාද ප්‍රසවාස භාවනා කරන එකනාගේ ආස්වාසේ ප්‍රසවාසේ කොටු කරලා එකට මූණ දාන්න පටන් අරගත්තා නම් එහෙම කරගෙන ඉන්න යෝගාවචරයට දවසක තේරෙයි ආනාපාන කරන්න බෑ වේදනාවක් කියලා. ඉන්න බෑ එක තැනක. ආවියට ඇඟට දෙනවා. එතකොට මේ යෝගාවචරයට වෙලාවක හිටනොත් දැන් මම මේ වේදනාවට මුණට මුණ දාලා ඉන්නවා. වේදනාව නැති කරන අදහසින් වුණත් මේ තරහකින් නෙවෙයි වේදනාවට මොනට මොන දාලා ඉන්නවා කියලා අර ආනාපානෙන් ඇති කරගත්ත මේ අරමුණට ඍජුව මූණ දෙන ගතියෙන් තමයි වේදනාවට මොන දෙන්නේ මූණ දුන්නාට පස්සේ බයෙන් තරහෙන් වේදනාව බලනවා වගේ නෙවෙයි කෙලින්ම අරමුණට මොන දීමේ ආනාපානෙන් ඇති කරගත්ත සතිය වේදනාවට දානකොට වේදනාව හුදු විෂයක් වඩපත් වෙනවා. වේදනාවට බයක්වත් චකිතයක්වත් නැහැ. ඉතින් මේක පිළිබඳව හොඳ නිදර්ශනයක් සපේනවා නැත්නම් දැනගන්න ක්‍රමයක් සපේනවා ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ සීයේ බලමයි මේ පොත ලියනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කට්ටඩියෝ යකදුරාලා යක්කුත් එක්ක වැඩ කරනකොට එහෙම නැත්නම් භූතියොත් එක්ක වැඩ කරනකොට ඒගොල්ල මේ දැන් මම සාන්ති කර්ම සඳහා වෙච්චම කියලා කෙනෙක්ව කරනකොට යක්කු ගෙන්නනවා. මතුරුලා নানা ප්‍රකාර දේවල් කියනවා. මම මේ කරපු දෙයක් නෙවෙයි කියන්නේ අහපු දෙයක්. ඉතින් එහෙම කරනකොට ඉල්ලන යකා නෙවෙයි අනිච්චක්කුත් එක. මොකද කතා කරනකොට කොයි එකයිනවත් දන්නේ. ඉතින් එතකොට මේක අවුල් වෙන්න නිසා යකදුරාට රැක හිතුවොත් මතුරුනකොට අනික් කටේනවයි කියලා කෙලින්ම කරන්නේ ඔබ අසවලාද කියලා ඉන්න කෙලින්ම මොන දිලා අහන්න. මොන දිලා අහුවට පස්සේ යක්කුනි ගැටියක් කරනු කවදාකවත් බොරු කියන්නේ නැතුළු මිනිස්සු වගේ නේ. ඌ දැනගත්තොත් මේ මාමයි මේ මං නම කියලා අල්ලගත්තයි කියලා යකාගේ බලපිටයි. මොනම යකෙක් හරි ගමන්නේ ඉස්සරහට එනකොට මේ කෙලින් කතා කරලා අහුවොත් මේ අසවලාද කියලා ඊයකා දැනගන්නවා ආව අඳුරගත්තයි කියලා අඳුරගත්ත ගමන්ම යකාගේ තියෙන නරක බල බින්දෙනවා. අන්නේ වගේ තමයි මේ වේදනාව වුණත් නැති කරන අදහසින් වෛර කරන අදහසින් මේ වේදනාවට පිළිම මොන දාලා මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය නෙවෙයි මේ වේදනාව කියලා විශේෂ වේදනාවට අභිමුඛ හිත දාපු ගමන් ඒ වේදනාවත් එක්ක මෙතික් සංසාරකම සම්බන්ධතාවයට වැඩිය වෙනස් ක්‍රමයකට විද්‍යාගාරික විද්‍යාඥයෙක් ඒ තමන්ගේ ඒ විද්‍යා පරිේශන දේවකට මුණ දුන්නා වගේ වේදනාව කියලා කියන්නේ විෂක් පාටපත් වෙනවා. හදෑටි යුක්තක් පාටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ විදිහට දක්ෂ වුණාට පස්සේ චිත්තානුපස්සනාවට ගිහිල්ලා නම් යම් යම් හිචිවිලි පහළ වෙනවා. රාග මිශ්‍රිත, ද්වේෂ මිශ්‍රිත, නිතිමත මිශ්‍රිත, ආශාව මිශ්‍රිත මොන එකක් ආවත් තමන් ඒ ඉදිරියටපත් වෙච්චේ චිත්ත ධර්මය. මූණ දීලා කෙලින්ම මූණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවනම් ඒකට අපි යට කරගෙන ඉන්න ගතිය අඩු වෙලා අපිට ඒක වශී කර ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා ඕන දෙයකට ඍජුව මූණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක ඒ පුද්ගලයාගේ වාසියට හිටිනවා. මේක මේ විදිහට අපිට කියන්න පුළුවන් අපි ඔය විශේෂයෙන්ම ඉස්කෝලේ යන ළමයින්ට ඉස්කෝලවල වලදී එහෙම නැත්නම් ඒ යම් යම් හියාපතු වලදී එක එක දක්ෂකම් පුරුදු කරනවා. ඒ පුරුදු කරන්නේ මොකද විභාගයට කියලා ප්‍රශ්න පත්‍ර දෙනකොට තක්මුක් වුණොත් ප්‍රශ්නේ හරියට කියව ගන්න බැරුව දාඩි දාන්න පටන් අරගත්තොත් කොච්චර බංකේ දක්ෂ වුණත් විභාගයට උත්තර දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි තාම වැඩක සම්මුඛ පරීක්ෂණයක් අවිල්ල වෙලා ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට මූණ දෙනකොට දාඩි දාන්න පටන් අරගත්තොත් ධනිස් කුට්ටු වෙන්න පටන් ගත්තොත් උගලකට වේලෙන්න පටන් අරගත්තොත් දන්න දේ කියාගන්න බැරි ඒ දරුවට අවශ්‍ය වෙනවා මේ මුණදීමේ ශක්තිය මේ ඒගොල්ලන් මේ බලතල වුණා තිබුණත් මට කරන්න තියෙන්නේ මගෙන් අහන ප්‍රශ්න මොකක්ද කියලා දැනන උත්තර දෙන්න විතරයි කියලා අභියෝගය ඒ මුණ දෙන ගතිය තියෙනවා අපි ඒකට සාමාන්‍ය පෞෂත්වය කියලා කියනවා පෞෂත්වයේ තියෙන කෙනාට ඕනම විභාගයකින් ලක්ෂණ 33 ගන්න පුළුවන්. ඇත්තට අපේ දැනුම හොඳට ඕම ඇති ලක්ෂණ 33 ගන්න. ඒක සමාලාට 50 පන්නන්න 70 පන්නන්න විශේෂ දක්ෂකම් ඕනේ. මොකද 70 පන්නන්නම දක්ෂකම් පන්තිදී තිබුණාට විභාගයේදී සමක පරීක්ෂණයේ මූණ දීමේ ශක්තිය නැති වුණොත් ඒ කිසිම දෙයකින් වැඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ මූණ දීමේ ශක්තිය වැදගත් දෙයක්. ඒ විතරක් නෙවෙයි මේ මූණ දීමේ ශක්තිය තමන්ගේ පෞෂත්වයට වැඩෙන අතර ඉදිරියට ඉදිරිපත් වෙන කෙනාට අපිව වගලා ගන්න තියෙන වංචනික ධර්ම වලට හරවා ගන්න තියෙන එහෙම නැත්නම් අපිව චාටු කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා ඒ නිසා අර වුණ කොච්චර රාශි වශයෙන් ආවත් එකක් තමයි ඒ අසම්මෝස භාවයෙන් අරමුණ දැනගන්න ඕනේ මම දැන් මූණ දිලා ඉන්නේ අසවලත් එක්ක කියලා ඒක කායනුපස්සනාවට වැටෙන රූප ධර්මයක්ද නිකම් වේදනාවක්ද චිත්ත ධර්මයක්ද නැත්නම් ධර්මානුපස්සනාවට කොටසක්ද කියලා ඒක දැනගන්නවා නම් අපිට අඩු ගන්න ප්‍රශ්නේ හෙට උත්තර දෙන්නම් කියලා හරි දැනගන්න පුළුවන්. මේක දැනගන්න බැරි වුණොත් නැත්නම් විශේෂ අභිමුඛ වෙන්න බැරි වුණොත් ඒකට අපි යටත් වෙනවා. ඒ නිසා සතියේ වැටෙන කාරණාව තමයි Taman ඉදිරිපත් වෙලා ඉන්න දේ විශේෂ අභිමුඛ භාවය එනකොට යෝගාවචරයෙන් ගුරුවරයා අහනකොට භාවනා කරනකොට වෙච්ච සිද්ධිය කියන්නේ කියලා කියනවා මම ආස්වාසේ එනකොට මම ආස්වාසේ බව දැනගත්තා ඒක මෙන්න මේ මේ ලක්ෂණ තිබුණා. ප්‍රස්වාසය එනකොට මම ප්‍රස්වාසය දැනගත්ත මේ මේ ලක්ෂණ තිබුණයි කියලා. මම ඒක දැක්ක හැබැයි මට ඒක ලකුණු දැනගන්න බැරි වුණා වගේ කියලා අන්දමන්ද වෙන්නේ. එතෙන් ගුරුවරයා මතක් කරනකොට මෙන්න මෙහෙම දැකලා ඒක කියන එක තමයි භාවනාවේදී කමඨාන් සුද්ධ කරන වැදගත්ම දේ කියලා. ඇත්තටම කියනවා නම් ගුරුවර මේ යෝගාවචරයේ මේ sannivedanaya කියලා එකක් තියෙනවානේ. අවශ්‍ය දේ හරියට short to the point. කෙලින්ම කාරණාවට කතා කරන ගතිය. අන්න ඒක දිනේ. එහෙම නැත්නම් ඇත්ත කියනවනම් අපේ ඇතුලේ තියෙන අවුල තියෙන්නේ අපේ හෘදේ වස්තුවයි මොළයයි අතර සංනිවේදනයක් නැහැ. මොළේ නිතරම තර්ක තර්ක කරනවා හෘදේ වස්තුව නිතරම ආවේග ජනක වෙන්නේ. මේ දෙන්න අතර gedara මහ දෙන්නගේ අවුල වගේ හැමදාම අවුල. ඉතින් ඒ නිසා මේ මනුස්සයා ඔරේ මන්දන් තමයි. භාගයට පිස්සු තමයි හැම වෙලාවෙම. භාවනා කරනකොට මේ දෙකයි. මොලේ තියෙන තර්ක මනසත් හෘද වස්තුවේ තියෙන මේ හැඟුම්බර ගතියත් අතර එකලස් භාවය ආවට පස්සේ ඒ මනුස්සයාගේ එකලස නිසා ඒ ශක්ති හානිය අඩු වෙනවා ඒ නිසා සතියේදී මෙන්න මේ විශේෂයට අභිමුඛ වෙන ගතිය ඉතාම වැදගත් වෙනවා අපේ පෞරුෂත්වයේ අඩිය පාද ගන්න. මම කියන්නේ කවුද කියලා දැනගන්න කේ අඩිය පාද ගන්න වෙන්නේ එකක් හරි ගමන් නැහැ කාරණාවක් කරන එක අඩියට මෙනකන් සුද්ධ කරගෙන යනවා. ඒ විෂයාභිමුඛ භාව නැතුව කොච්චර වස්තුව තිබුණත් ඒ සියල්ල අවුලකට හේතු වෙනවා. සත්‍යයේදී මේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨානය මුදුවර දැනගෙන ගියොත් එක වැඩකට එකයි ඒක හොඳින් කරන්නේ. one thing at a time and that done well. අන්නේ විදිහට එක එක එක එක එක එක අල්ලගන්න පටන් ගන්නතර පස්සේ අන්තිමට යෝගාවචරය මේ ඇති කරගත්ත මේ පුංචි පිළිසුදුකමෙන් අන්තිමට ඔය කියන মালටි ටාස්ක් එකවර 10ක් කටයුතු කරනකොට වුණත් මේ දක්ෂතාවය දිනු කරනවා. පටන් ගන්න ඉතිව කරන්න යන නරකයි පටන් ගන්නද එකවරකට එකයි. ඒක සුද්ධ කරනවා. ආ මේක කරකට යන්නත් පුළුවන් ගතිය මේ සතිය තියෙනවා. මේ විදිහට සතියට මේ ලක්ෂණ මේ රස මේ පච්චපට්ඨාන ඇති වෙන්න හේතු වෙන ආසන්න කාරණාව ගැන කියනකොට අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරන්නේ කාය අපි සතර සතිපට්ඨාන පදත්තාන කියලා. කලින් කලින් මේ සතිය ඇති කරගන්න ගත්ත වැරදි ප්‍රයත්නෙම තමයි මතුමත්තේ හරි සතියට පදනම් වෙන්නේ. එනිසා මුලින් මුලින් වර්තවරද කරන්ට අපි වීර්යයෙන් යුක්තව නැවත නැවත කරනකොට අපේ හිත කැලෙන් එළියට ගත්ත කුළුණි හරකෙක් වගේ විශාල කුළු ගතියක්. මොකද ඒ තියේදී අතහරින්න තෝ කෙරුවොත් ඒ වැරදි තියේදී ගුරුවරයෙක් හම්බෙලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා නැවත නැවත කරලා බැලුවොත් අන්තිමට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර මුල් මුල් වැරදි ටික පසුපසු ඍජු වෙන ගමනට උදව් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ උඩබැලිය උඩුකුරු හිටපු දරුවෙක් අන්තිමට ඉඳගෙන ඉඳ පුරුදු වෙනවා. ඉඳගෙන ඉඳ පුරුදු වෙලා ඒකා දඬුවට අල්ලගෙන හරි පුටුවෙන් දක්වලා හරි නැගිටිනවා. ඒ නැගිටතර පස්සේ පුටුවෙන් දාටාරු ගම වැඩේ. ඒ සමාහට අතපයත් තුවාල කරනවා කන් ඇටත් පින්න නැනගන්න. මොකවදාකත් මේ දරුවා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් නම් වැඩමතු වහන කියලා අරින්න. ආයෙත් නැගිටිනවා. ආයෙත් නැගිටිනවා. නැගිටලා නැගිටලා නැගිටලා අන්තිමට ඒක අතහැරලා ඕන්න කකුල් දෙකෙන් හිට ගන්න ඉතර ගන්න. ඒක නිකන් උලම් වදින් තැනකපත් වෙන පහන් දැල්ල වගේ තතම තතම තමයි කෙලින් හිටගෙන ඉන්නේ. ඒ වුණාට ඒ දරුවට ඒක ලොකු සතුටක්. අම්මට සතුටක්. ඉතින් ඔහොම ඉඳලා කකුලක් කුසල කකුලක් තියෙනවා කියලා කියන්නේ ඒක නිකන් මේ සර්කස් කාර්යයක් කරන වැඩකට වැඩියම. ඒක තියෙනකොට වැඩේ. හැබැයි වැටුණට ඒ දරුවා අතයි. කොහොම කරලා කරලා අඩියයි දෙකයි කියනට අම්මත් ඉඳගෙන 7යි 7යි කියලා. ඒ දරුවට උනන්දු කරනකොට අර මුලින් මුලින් වැටිවිච්ච වෙත් නැති වැටි නැගිටපු දරුවා අන්තිමට කිසිම ගාණක් නැතුව ඔකොළු ඇවිදින හැටි බලන්න. ඊට පස්සේ දුවන හැටි බලන්න. ඊට පස්සේ කැරකෙන බැරල් එකක් උඩ හරි සමන්නේ බැලන්ස් කරන හැටි බලන්න. අන්තිම ඔලිම්පික් ගිහලා දුවන හැටි බලන්න. ඉතින් එතකොට අපිට මතකවත් නැහැ. අපි මේ උඩුකුරුව හිටපු කාලේ කොන්ද ගෙඩින් කියලා ඇවිදින්නක කොච්චර ඒ කාලේ ප්‍රයත්න කරා. ඒ ටිකෙන් නේද අද අපි මේ කකුල් ටිකෙන් හිටගෙන ඉන්නේ. දුවන්නේ පන්නේ. මේ ඔලිම්පික් ගන්න. ආනේ විදිහට මේ සතිය අර මුල්ම පියවර අමාරුයි කියලා. එවනම් වරදින් නැතුව කිලින්ම කරන්න ඕන කියලා කවුරු හරි හිතනවනම් ඒකත් අද මාන්නකාරකම මිසක් සරුවත් යන වාසිය පුරුදු කර වගේ වැටි වැටි නැගිටින ක්‍රමයක්. නිසා එකම ක්‍රමයයි අපිට කාටරි කියලා දෙන්න පුළුවන් මෙන්න මේ වැඩේ. මේ වැටි වැටි නැගිටින වැඩේ ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. මරණයේ ඉඳගෙන කරන්න බෑ. මේ හොඳට කල්කෙස් තියෙන ජීවිතේ බද්දව යවුන වයසට ඉඳගෙන කෙරුවොත් ඇයි කරන්නේ කියලා නම් ප්‍රශ්නයක් තියෙයි. මොකද নানা ආකාර ආසාවල් පිළිච්ච ලෝකේ සතිය පිළිතුරන්න ඔච්චර නටන්න ඕනේ කියලා උගල දෙනකොට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ කවදා හරි සමන්තර වයසට ගිය වෙලාවක, ලෙඩකටපත් වෙච්ච වෙලාවක, මරණාසන්න වෙලාවක තේරෙයි. ඔය සතිය වෙනුවට <clears throat> එකතු කරපු කිසිම දෙයකින් කිසිම හවුහරමක් නැහැ අපට. අපි එකතු එකතු කරන මොදාල් දැනීම, ශිල්ප, ඔය මොනම දෙයකවත් හවුහරමක් නැහැ අවසාන මොහොත එනකොට. ඉන්නේ එකම දේ තමන්ගේ හිත ඇතුළත සතුටින් පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතියෙන් කියන්න නම් සත්‍ය අවශ්‍යයි. නිසා වැටි වැටි මුලින් මුලින් කරන සත්‍යම තමයි පස්සේ පස්සේ කෙලින් නැගිටලා යන සත්‍යට උදව් කරන්නේ. තවත් එක කාරණාවක් එතන සඳහන් කරලා තියෙනවා චිර සංඥා පදට්ඨාන කියලා. ස්ථිර සංඥාවක් ඇති කෙරුවොත් ඒ සත්‍යට උදව් කරනවා. ළන්නේ චිර සංඥාව ඇති කරගන්න තමයි අපි අර මෙනෙහි කිරීම ආස්වාසලාදී ආස්වාස ප්‍රසවාසලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරන් කරන්නේ ආස්වාසි කියලා මෙනෙහි කරනකොට ප්‍රස්වාසය කරනවාද? ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනකොට ආස්වාසි කරන තරම් හිත අන්ධබන්දද කියලා හුදුවට අහුවේ. සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරන්න පුරුදු කරොත් හිත පිටි ගිය වෙලාවට අපි දකුණ කියලා මෙනෙහි කරන වම තියෙනවා. වම කියලා මෙනෙහි කරන දකුණ තියෙනවා. ඒකෝර සංඥාවෙන් අපිට සංඥාවක් කරනවා මේ මොකද්ද පටලවිලා. ඒකෝට වෙලා තියෙන හිත පිට ගිහිල්ලා. හරියට සංඥාව ඇතුව මෙනෙහි කරමින් යනවනම් ඒ පිට යනවත් එක්කම අපිට නැවත අනුගමන වැරදි කියලා පෙන්වනවා කියනවා. ඉතින් මේකෙදී උඟ දෙනෙක් ඒ විශේෂයෙන්ම දක්ෂතා තියෙන ඇත්තෝ හිතනවා මේ සතිය වගේ දෙයක් නැත්නම් අපි කියනවා සතිපට්ඨාන තමයි ලෝකෙ තියෙන වටිනාම ධර්ම කියලා දැනගත්තා. මේක වැරදි වලින් තොරව එහෙම නැත්නම් උරගා බැලීමකින් තොරව එකවර කරන්නේ. මතක තියාගන්න කිසිම කිසි කෙනෙක් මේ ලෝකේ ඒක එකතර කරලා නැහැ. අනිත් එක තමයි කරන්න පටන් ගන්නකොට හරියම මන් උත්සාහය කරවන සුළුයි. තාමත්ම හිත පසුබහන සුළුයි. ඒක මොකද අපි දන්න කිසිම දක්ෂකමක් මේකට උදව් කරන්නේ. අන්තිම නියතමානී වෙන්න. අන්තිම ආධුනිකයෙක් වෙන්න. පුංචි දරුවෙක් වගේ වෙන්න. ඒක පිළිබඳව නිදර්ශනයක් වශයෙන් කියනවා. අපි ඉපදිච්ච ඕනම දරුවෙක් තමයි හැදෙන පරිසරයේ තියෙන මව් භාෂාව කිසිම ප්‍රයත්නකින් තොරව ඉගෙන ගන්න. ඕනම කෙනෙකුට කොයි වයසේදී හරි දෙවෙනි භාෂාව උගන්වන්න ගියාම හරියනවා. ඒ මොකද අර යටත් වෙන්න කැමති නැතිලක් ඒක. දෙවෙනි භාෂාව උනත් පොඩි දරුවන්ට ලේසි. වයසට ගියාම අමාරුයි. වයසට ගිය කෙනෙක් උනා දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ඕන නම් වැරදුනාට කමක් නැහැ. ඒ කට්ටියට ඉන්න පරිසරය එකක්තියට ගෞරව කරගෙන ගියොත් බොහොම ඉක්මනට අල්ලනවා. අන්නේ වගේ තමයි මේ සත්‍ය බොහොම කිරීම හැම වෙලාවෙම දෙවෙනි භාෂාවෙන් ඉගෙන ගන්නවා. බොහෝම නිහතමානීව කටයුතු කරා. කරගෙන කරගෙන යනකොට යොදන යොදන ප්‍රයත්නයට සාපේක්ෂව ටික ටික ටික ටික මේ සතිය ඉන්න පටන් ගන්නවා. හැබැයි මේ එකම එක කාරණාව මේ සතිය පිහිටවනකොට අර වල් කුළු මීහරකෙක්ගේ තියෙන කුළු ගතිය වගේ කරන්න බැරි කම විතරක් නෙවෙයි. දෙකකුත් තියෙනවා. ඒ මොකද්ද? මේ ආස්වාසේ ආස්වාස වශයෙන් හඳුනනකොට ප්‍රස්වාසේ ප්‍රස්වාසයේ වශයෙන් හඳුනනකොට වේදනාව වේදනාව වශයෙන් හඳුනනකොට චිත්ත ධර්ම චිත්ත ධර්ම වශයෙන් හඳුනනකොට Taman තුල තියෙන හුඟක් හොඳ ගති විතරක් නෙවෙයි හුඟක් තියෙන අකුසල බව වැටහෙන එක ගෝලෙනි කුසන්නේ. ගෝලෙනි කිතානින්ග ප්‍රතින මොලින් හදලා තිනවා රත්තරන් මොලින් හදලා තිනවා සුදු අඳු මොලින් හදලා තිනවා කියලා අනිත් වගේ තමයි වැඩ කරන්නේ. අමුතර කිඳා බහැලා බලනකොට පේන්න තියෙන්නේ මේක අසුචි පුරෝකු පිටින් පින්තාරු කරපු අසුක්කලයක් වගේ. මේක ඇතුලේ තියෙන තාක් තියෙන කෙලෙස. ඇතුලේ තියෙන හරියක් තියෙන්නේ මේ දෙචිසක් මහ මේ අසුචිම කියලා හදවතෙන් සඳහන් කරනවා පිළිකුල් දනවන දේවල්. ඔක පේනකොටත් හොඟ දෙනෙක් කැමති නැහැ. විශේෂයෙන්ම කාරුණ්‍යයට කැමති ජීවිතේ ප්‍රථම වයසින් නැත්තු ඒක දකින්නට කැමති. මොකද ඒක වසාගෙන ඉන්න ගත කරන ජීවිතයේ සත්‍ය දැකීමට කැමති නැහැ. ඒක නිසා සත්‍ය ගැන මේ කියන විදිහට ලක්ෂණවල ප්‍රතිපත්තාන පදර්ථාන දැනගන්න ඕනේ. නමුත් සතියෙන් පෙන්වන්නේ Tamange ප්‍රകൃතිය බවත් ඒ ප්‍රകൃතිය කවදාකවත් අපි හිතායින තරම් ප්‍රසන්න නැති බවත්. දැනගන්න නම් ඒ ඇති ඇති දැකීම අකුසලයක් නෙවෙයි වැරද්දක් නෙවෙයි ඒක දැකලා ඉවසන්න පුළුවන් ගැතියක් තියෙනවා මම දන්නේ මේ මම මේ කියන්න කාරණා විතර ප්‍රකට ප්‍රසිද්ධද කියලා මේක මානසිකව අපි ඇත්ත දකින්නකොට පස්ස ගන්න ගැතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි හැමදාම කැමති අපි පිළිබඳව තාම උසස් මට්ටමේ ඉහළ මට්ටමින් කතා කරන තැන් වල වැළපෙන්න. නැත්නම් අපි අපි ගැන ඒ ඒ විදිහට උසස්කම් කතා කරන්න අපේ මනාපයක් තියෙනවා. ඔය සත්‍ය හැමදාම ඊට වැඩිය වෙනස් තැනක තියෙනවා. අන්නේ සත්‍යයේ ප්‍රകൃතිය දකින්න සත්‍ය වඩන එකට ලෑස්ති වෙන්න. ඇති හැටි දකින්න. මේක පිළිබඳව සර්වඥාන්සේ කරන ලද දේශනාවක මේක බොහොම ලස්සනට ලියවිලා තියෙනවා ඒක ඉච්චරම ප්‍රසිද්ධ නෑ. ඒක තියෙන්නේ ඉතිඋත්තක පාළියේ සර්වඥාන්සේගේ ඒක දේශනා සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන එක තියෙනවා තථාගතේන භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේශනා පරියාය ද්වේ දේශනා පරියායන භවන්ති මහණෙනි තථාගත සම්්‍යක් සම්බුදුජානක වහන්සේගේ උගන්වීම නැත්නම් දේශනාව දෙආකාරයි දෙතවරයි. ඛතමේ ජුයි. පාපම් පාපතෝ පස්සත අයම් පඨම දේශනා පාපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයම් ဒ ුතිය ධම්ම දේශනා කියලා කියනවා. පළවෙනියම සරුවචනාංශය උගන්වන්නේ පාපය පාපයේ වශයෙන් දකුව. ඒක තමයි සාහිත්‍ය පළවෙනිම දේශනාව. පාපං පාපතෝ දිස්වා පාපේ පාප වශයෙන් දැක තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්තත එහෙන් මිදෙන්න ඒ ආශා නොකරනද විමුක්තිය ලබට කියන එක තමයි දෙවෙනි කොටස. ඉතින් අපි අර බුද්ධ ආගමේ කියන අර පළවෙනිම දුක්ඛ සත්‍ය එනකන් අපේ කියන පාපේ පාපේ වශයෙන් දැකීමට අකමැත්තක් හැම කෙනාම පෞද්ගලිකව රකිනවා. මේක ආගම විසින් ඇති කරපු දෝෂයක් කියලා මම කියනවා. ධර්මයේ ඉතිරියට ගත්තනම් බුදුහාමුදුරුවෝ අපිට මේ ධර්මයේ දීලා තියෙන කණ්ණාඩියක් අතර දෙනවා. මේ කණ්ණාඩියෙන් පෙන්වන්නේ තමන්ගේ ප්‍රකෘතිය. නමුත් සංස්කෘතියෙන් අපිට කියලා දෙන්න තියෙන ප්‍රකෘතිය ගැත වුණාට ලස්සන වෙන්න හදපන්. ලස්සන විදිහට මව අපාපන් ලස්සන විදිහට කතා කරපන් ලස්සනට මේ මොනේ ලතුලපන් ලස්සනට ගිහිලා ලස්සන මිනිස්සුත් එක්ක හිටපන් කියලා. අපි කොච්චර ලතු ඉලුවත් ඒක අසුතු කලයක පිටින් පිටාරු කරනවා වගේ මේකේ තියෙන හරියක් කියන්නේ දුකට ගන්න පිළිකුල් දනවන නාම රූප කොටස. මේක දකිනකොට සතියේ පළවෙනිම පිවිසුමේ මේක පිළිබඳව දැකීමේදී ඒ පාපය පාපයේ වශයෙන් එහෙම නැත්නම් මේක ඇති ඒ නරක ගතිය නරක වශයෙන් දැකලා ඒකට මූල දෙනවා කියලා කියන්නේ සෑහෙන සිල්වන්තයෙකුට සෑහෙන මානසික සෞඛ්‍යයක් ඇති වෙනකොට පමණයි කළ හැකි. විශේෂයෙන්ම අද තියෙන සමාජයේ මේ පෙන්නන මවාපෑම මේ පෙන්නන අන්ධහැරි මේ පෙන්නන මේ සෝබනේ අපි සම්පූර්ණ අපේ ප්‍රකෘතියෙන් හංගලා අපි හැම වෙලාවෙම නැතිුණ පෙන්වන්න උත්සාහ කරනවා ඇති වැරදි සංවර්ධ උත්සාහ කරනවා මේකට කියනවා ෂට මායා ගුණී කියලා ෂටගතිය කියලා කියන්නේ නැති ගුණ පෙන්වන්න මායාව කියලා කියන්නේ ඇති නගුණ වහන්න හදන මේ සතියම පට ඇරලා ඇති හැටි පෙන්නකොට ඒක ඒ හැටියට දැකලා කලබල නොවී ඉන්නවා කියලා කියන්නේ සත්‍ය විශේෂ ලක්ෂණ. ඒ නිසා භාවනා කරන කෙනාට මේක අදුහානි සූත්‍රමේ වශයෙන් පොතේ දැනුම වශයෙන්වත් දැනගන්න මේක ප්‍රධාන පෞරුෂත්වයක් අවශ්‍යයි. තමන්ගේ ඇති හැටිය දැකලා ඒකට ඒකෙන් පැනදුවන් නැතුව ඒකට මොන දෙන්නේ. පාපං පාපතෝ පස්සද පාපේ පාපේ වශයෙන්ම දකින්නේ කියලා. අපි අට සිල් දස සිල් ආදි සිල් සමාදන් වෙලා කොච්චර ගත කරත් අපේ හිත ඇතුලේ කොච්චර දෝ කාමරාගේ තියෙනවා. කොච්චර දෝ පටිගෙහි තියෙනවා. කොච්චර දෝ තීන මිද්දේ තියෙනවා. කොච්චර දෝ හිත දෙගිඩියා ගැටේ තියෙනවා. එහෙම නැත්නම් හිත විසිරෙන ගැටේ තියෙනවා. ඉතින් ඒ වෙනකොට අපි කවදාකවත් එක නොපෙන්නා සිටීමකට ගත කරන එක තමයි අපි හිතන සංස්කෘතිය කියලා. සભ્યත්වයේ කියලා. ඒක ඉතින් තමයි ඒක සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය සමාජයේ හිියට එහෙම කළාට භාවනා ජීවිතයේදී සතිය පිහිටුවාට පස්සේ සීලක පිහිටියට පස්සේ විශේෂයෙන්ම හිත සමාධිගත වෙනකොටම කදාකත් නැති විදිහකට කාම රාගය පිළිබඳව කාම හිතිවිලි පිළිබඳව පේන්න පටන් ගන්නවා. ඒ වගේම Taman තුළ තියෙන ද්වේෂය ද්වේෂය වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒකම හිටගෙන බුදියන නින්දවතක් වෙනවා. සක්මන් කරනකොට පවයි. ඒ වගේම හිත දෙගිඩියා ගතිය මේ වැද්දෙක් මේ පොදියක් කරනකොට මේ මැසි පොදිය විසලා ඊට වටේ කරකිනවා වගේ හිත සම්පූර්ණම විසලා හිතවිලි මුදාහන ගතිය තියෙනවා. දෙගිඩියා හිත පහල වෙනවා මේකත් හරි ක්‍රමයේද මෙහෙම කරලත් නිවන් දකින්න පුළුවන් කියලා මේ නිද්දගෙන ඉඳලා හරියයිද කියලා තමන්ගේ වැඩේ සැක උපදවන ගතිය. ඉතින් මේක ආවට පස්සේ උගෝදෙනෙක් හිතන්නේ මේ භාවනා ක්‍රමේ වැරදිලා. මම පටන් ගත්ත ගුරුවරයා හොඳ නැහැ. එහෙම නැත්නම් මොකක් හරි මට ඒ නරක අපල කාලයක් ඇවිල්ලා තියෙන කියලා අර පේන සත්‍යය දැක ගන්න බෑ. අනිත් එක දැකගත්තත් ක්‍රවදාහරණය කියන්න පුළුවන්. මේක මේ විදිහට ගුරුවරෙක්ට කියන්න හිත දෙන්න. මම භාවනා කරනකොට මට වෙන්නේ මෙන්න මේ සංගතියයි කියලා වෙන දේ කියන්න හිත දෙන්න හිතන එක පෞද්ගලික දෙයක්. ඒව නොකිය යුතු දේවල් එකකින් කරන්න බෑ අපිට ඕන කරන්නේ භාවනාවට ගියාම අපිට අහසෙන් යන්න පුළුවන්කම හම්බ වෙනවා දිබ්බ චක්කු ඥානෙ හම්බ වෙනවා ප්‍රස්වි හිතෙනවා නම් එහෙම නැත්නම් දිබ්බ සෝත ඥානෙ හම්බ වෙනවා නම් අන්න කැමැති භාවනාවට සංජය ගියා මොකද වෙන්නේ කටේ තිබුණ හරිවන්නම් පල්ලෙන් බයින්ද පටන් ගන්නවා ඉතින් ඒකට උඹ දෙනෙක් ගුරුවරට බයිනවා භාවනා ක්‍රමවලට බයිනවා භාවනා මධ්‍යස්ථානට බයිනවා භාවනා කරනවා පිස්සු හැදෙනවා කියලා කියනවා භාවනා කරනකොට පිස්සෝ කියලා කියනවා මේ තේරම අහේතුකව පහළ වෙන දේවල් මේ ඇත්තම කියනවා නම් භාවනා ක්‍රම ප්‍රතිඵලයේ තමයි යෝග එපා මම ඉස්සල්ලා මේ නිල්ලඹ ගියාට පස්සේ අනේ මම නම් ඒක මේ මට වෙච්ච එකක් කියනවා නෙමෙයි වෙච්ච සිද්ධියක් මම කියන්නේ උගව දෙනෙක් හිටිය පිටරටයි ලංකාවේ එක්කෙනෙක් දෙනෙක් හිටිනවා අපි මේ වගේ වෙලාවට ඒක උරුම කරවලයි ඉතින් ලංකාවම පත් වෙනවනේ කෝප් එකක් බිඳි වටේ ඉඳගෙන ඉතින් අපි සාකච්ඡා කරනවා. අපි අත්‍තරම ක්‍රමික වාහන බාන සතිය සීලක පිළිපදලා කරනවා නෙවෙයි. පුළු පුළුවන් විදිහට භාවනා කරලා අපි එක එකන සාකච්ඡා කරනවා. මේක කොටින් මාතේ ඉන්නවා. මූලිකත්වය ගන්න කවදාකවත් මූලිකත්වය ගන්න වැත්තකට ගලා <clears throat> පතෝල කරලා තිබ්බවෝ ඒ ඉන්නවා ඒවා. ඉන්නකොට ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා කියනවා භාවනා කරනකොට මම හිතාන ආවේ මෙහෙමයි දැන් දවස් තුනක් වෙනවා මොනම කාර්යයක් නැති විදිහට මට වේදනාව එනවා මම නම් හෙටම යනවා. කොහොමද තව කෙනෙක් කියනවා මම ගෙදර ඉඳන් මට භාවනා හරියනවා මෙහි ආවට පස්සේ මොන විදිහමත් හරියන්නේ නැහැ හිතවිලි වැයි. තව කෙනෙක් කියනවා මොන විදිහමත් කරන්න බෑ පල්ලෙහා දෙන කුසියේදී ලීඩ වෙන ඉදතුමන් පොල් දිගිනවා ඒක ගන්න දර පානවා ඉතින් මට භාවනා කරන්න බෑ සද්ද වෙයි. ඉතින් එක එක එක එක එක එක ප්‍රශ්න යකටා කරනවා. ඉතින් කොටින් මට ඔය පැත්තකට ලහගෙන ඉඳලා ඉතින් එක එක කරා කියන්නේ යා තීන්දුවද මේ භාවනාවත් ගත්තා නම් ඕන කාරණා සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අහන්නේ රොබින්වන්ට කියනවා දැන් ඊතර ඉන්නකොට ඔය දාන් අදිනකොට පොත් බලනකොට එහෙම කවදාකවත් හිතිවිලිමයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොච්චරද ඇවිල්ලා යනවත්තදී දන්නේ නැහැ. ඒ වගේම මොනතරම් ශබ්ද වුණත් ඒක දිහා දන්නේ නැහැ. මොකද හිතමත් වෙලයි තියෙන්නේ. හිත අරගත්තා මොනේ මත් වෙලා. ඒ මත් වෙන්න දෙන්නේ නැතුව හිත අවදි කරපු ගමන් කවදාකවත් නැති විදිහට මේ හිතවිලි පේන්න පටන් ගන්නවා. ඒ වගේම ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. වේදනාව ඇහෙන්න පටන් ගන්නවා. මේ මොකද මේ හිතේ ප්‍රසන්න භාවය වැඩි වෙනවා. ප්‍රණීත භාවය වැඩි වෙලා අවදි භාවය වැඩි වෙච්ච මේක තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලය කියලා කියන්නේ. දුරහැරලා බලනකොට ඇතුලේ තියෙන දේවල් තමයි මේ පේන්නේ. මෙතෙක් කල් අපි කිව්වේ මොකද්ද? ඒව වසංගලා වෙන හරි මොනවාරි දෙකකින් මත් කරගෙන ජීවත් වෙනවා. භාවනා කරන්න ගිය ගමන් අපේ ආනේ පේන දේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ මම අවුරුදු 30ක් විතර ගත කරලා තියෙන මේ කවදාකවත් මම දැක්කා. හැම වෙලාවෙම කියන්නේ භාවනාව බොහොම මන්දෝත්සාහය කරවන ආරම්භයේ බොහොම පැංගිරි විහිවෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ. මේකට කිටි ක්‍රමයක් නැද්ද? ඒ පැංගිරි පන්නලා මීඩියාවට යන්න පුළුවන් ක්‍රම තමයි හොයන්නේ. ඉක්මන් ක්‍රම හොයනවා. නමුත් මේ තමයි භාවනාවේදී හොඳ ප්‍රසන්න සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්. මේ පාපේ පාපේ වශයෙන් දැකලා ඒකෙනින් කලබල වෙන්නේ නැතුව නතර වුණොත් පමණක් කලබල නොවුනොත් පමණක් ප්‍රතික්‍රියා නොකළොත් පමණක් මේ කරදර මමේ මාගේ කියලා බාර නොකරපොත් පමණක් විවේකී උත්තර හොයන්න පුළුවන්. එන්නකොටම ප්‍රතික්‍රියා කරන එක තමයි මේ නුපුහුණු මනස පුරුදු මනසට ඇති. මේ ඡායකට මොන කල්යාණ මිත්‍ර මණ්ඩලයක් ඕන. ඒ වගේම Tamanට ඇති වෙන මේ தত্ত্বය දක්ෂ ගුරුවරයෙකුට ඇති හැටි වාර්තා කිරීමේ ශක්තියක් ඕන. ඉතාම වැදගත් දෙයක් තමයි ගුරුවරට යමක්මක් තේරෙන මේක කියලා දෙන්න පුළුවන් ගුරුවරෙක් වෙන්නත් ඕන. අන්න එතකොට තේරෙනවා අපි ගඟදිගේ ඉහළට යනවා වාගේ ਸਰවඥාසී කියන විදිහට මේ මම කියන්නේ කවුද? කෙලස් කියන්නේ මොනවද? හිත කියන්නේ මොකද්ද? සත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක නිසා මේ සත්‍ය වඩනකොට අනේ කිසිම විශේෂක නැති අමුතු පැත්තක් තියෙනවා. මෙන්න මේ නිසා අපිට සද්ධාව අවශ්‍යයි. මේ නිසා අපිට වීර්යයක් අවශ්‍යයි. නිසා සද්ධා වීර්ය දෙක ඇති කෙනාට තමයි මේ සතිය අර පොඩිදරියක් වැටුණට නැතර නෙවෙයි දිගින් දිගටම කටයුතු කරලා කොහොම හරි ඉගෙන ගන්නවා වගේ ඉස්සරහට යන්න පුළුවන්. මේ සම්මාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පෙළ ගන්නකොට සම්මා වායාමයේ පස්සේ තමයි සම්මා සතිය තියෙන්නේ. අත්නාරිත ව්‍යායාමයක් ඇති කෙනාට පමණයි සතියේ මේ අංග ලක්ෂණ දැනගන්න පුළුවන්. ඒක නිසා සතියේ ඉස්සල්ලාම අපි ඉගෙන ගන්න මේ සියලු බාධාවන්ට තොර දුර නිසාද දැනක් මේ අපේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒක වහලා ශබ්ද නැති විදිහට ඉඳගෙන ගන්ධ රස බලන්නේ නැතුව එකම මධ්‍යස්ථානම හිත කියලා තමයි. ඒකෙන් අපි යන්තමට මේක හඳුන්වා දීලා ඊට පස්සේ සක්මන් කරනකොට ඇස් දෙක ඇරලා කුරුසද්දක් තියෙද්දී චේතනාපූර්වකව පය ඔසෝමින් තබමින් උත්සාහ කරනවා බැරිද අර නිසින්ින්දේ හීන් සීරුවේ ඇති කරගත් ආනාපානීය සතිය වම දකුණු දෙකට දාලා බලන්න. ඒ හරි අමාරුයි. හැබැයි ඉතින් වාසියක් තියෙන වේදනාවේ ප්‍රශ්නේ නෙමෙයි. ඉඳගෙන ඉන්නකොට තියෙන වේදනාවක් නෑ. ඉතින් මෙහෙම ඉඳලා යම් වෙලාවක අපිට වමෙන් දකුණට දකුණෙන් වමට අර පොඩි දරුවෙක් අතයි අතයි කියනවා වගේ සත්‍ය පාත්ත ගන්න පුළුවන් වුණොත් <clears throat> ඒක ලොකු හයියක් වෙනවා ජීවිතේ. ලොකු ධෛර්යයක් වෙනවා. හරියන්ක විතරක් නෙවෙයි සක්මනේදිත් මට කරන්න පුළුවන්. විශේෂයෙන් මේක මේ භාවනාව පිළිබඳව යෙදෙන්න අමාරු පුංචි දරුවන්ට භාවනාව ගන්නකොට කවදාකවත් නරකයි යත් පරියන්කට යොදා. ඒක අමාරුයි. නැත්තම් පුළුවන් සක්මනේ. අපි හුඟක් වයසකට යන ඉඳගෙන ඉන්න අමාරු නම් එයාට පුළුවන් සක්ම කරන්න. ඒකෙන් බරපතල ලෙඩක් හැදිලා ඉඳලා අපි නැවත සුව වෙමින් ඉන්න වෙලාවේ පරියන්කයක් සක්මණේ පටන් ගන්නවා. හැබැයි මේ වෙලාව කියන්නේ මෙහෙමයි. ඒ වෙනකොට ඒ සක්මණේදී හරි ගමන්න පරියන්ක ගමන සත්‍ය පිළිබඳ පොඩි දැනුමක් තියෙනවා නම් සක්මණ ප්‍රයෝජනකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සක්මණේ මේ විදිහට අර පරියන්කට යන බැරි අයට විකල්පයක් සපයනවට අමතරව සක්මණේදී සාමාන්‍යයෙන් ඇස් අරගෙන සාමාන්‍ය ශබ්ද තියෙන තැනක අර ගොරෝසු අරමුණක් මම කියනකොට දකුණ කියන කොහොමද කියලා ගන්න අරමුණක් පුරුදු කරපු කෙනාට එදිනදා ජීවිතයේ අතර මෙතන යනකොට මේ යනකොට පතුල් වල දැනෙන දැනීම දැනගන්නවා වගේ අපි යමක් කරනකොට අතුල් වලට දැනෙන දැනීමත් ස්පර්ශයත් දැනගන්නකොට අර සක්මණේගත සතිය එදිනදා වැඩවලට පවා යොදා ගන්න පුළුවන් සත්‍යයක් වෙනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා එදිනදා ජීවිතයේ සරල වැඩවල දිගනගෙන සාමාන්‍ය සංකීර්ණ වැඩවලට ගියාට පස්සේ ඒක පුදුමයක් නෙවෙයි යම් කිසි කෙනෙක් අහනවා නම් කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්තිමට එන වෙලාවක් කිසිම දෙයක් නැහැ ජීවිතයේ සතිය පිටවන්න බෑ කියලා. ඒකයි සර්වඥාන් වහන්සේ සත්පට්ඨාන සූත්‍රයේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති යනකොට එනකොට කනකොට බොනකොට අතනවනකොට අතිගායනකොට දොරායනකොට දොර වහනකොට ඇඳුම් වදිනකොට මේ සෑම තැනකදීම කතා කරනකොට නිස්සද්ද වෙනකොට සතිය පිටවන්නේ කියලා. මේ සම්පජාන්‍ය යොදාගන්න කියලා. උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී. වැස්කියට ගිහිලා මල පහ කරනකොට මුත්‍රා කරනකොට පවා ඒ කරන දෙයට එළඹ සිටලා කරනවා නම් ඒ පින කරගන්න දඹදිවට යන්න ඕනේ නැහැ. gedare ඉඳගෙනම ගඳ පිළියට යන වැඩේ වැසිකිළියේදී කරගතයි. ඉතින් මේ නැතියත්ෝ හරියට මහන්සිලා මාස ගණන් හම්බ කරගෙන දඹදිවය. ගිහිලා එතෙන් ගිහිලා පින් කරගෙන ඉන්න කියලා. නමුත් එක චිත්තක්ෂණයක සතිය වඩනකොට ඇති වෙන පින ඒ මුළු ජීවිතේ පුරාම කරන සියලු පින් වලට වැඩිලයි. මේක පින කියන ශේෂ මාතෘකාව කතා කරන්නේ. මොකද මේක සත්‍ය ඇති ඇති පෙන්වීම සඳහා භාවනාවේ පැත්තෙන් උදව් කරනවා. අනිමුත් කුසල් භවභෝග සම්පත් සඳහා උදව් කරන්නේ. ඒක නිසා දානවා. මේ දාන කුසලයට වැඩිය සීල කුසලේ වටිනවා. සීල කුසලයට වැඩිය භාවනා කුසලේ වටිනවා. ඒ භාවනා කුසලයේ මේ සතිය තමයි සීල දේම ආරම්භ කරන්න හදන් පටන් අරගන්න කුසලයේ කියලා. ඒ යම් කිසි කෙනෙක් මේ සීලේ සතිය පිළිබඳව ඉගෙනගෙන පුහුණුනාට පස්සේ මේ මිනිස්සයා උත්සාහ කරાવી දැනගන්න කොහෙද සතිය පිළිබඳ බැරි ආධුනිකට අර වගේ <clears throat> ඒකටම සුදුසු පරිසරයක් ඕන ඒක ඇත්ත. පොඩි දරුවෙකුට ගන්න නම් පන්ති කාමරයකට දාන්න. නමුත් ඒක ලොකු වුණාට පස්සේ ආශේෂ්ඨ වැඩ පිළිවෙල ව්‍යාපෘති වැඩවල යොදලා කොතනින් ඉගෙන ගන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ සත්‍ය ආරම්භයේදී මේ භාවනා මධ්‍යස්ථාන අවශ්‍ය වුණාට හොඳට සත්‍යයේ ලක්කන රස පච්චපතාන පදඨාන වශයෙන් තේරුම් ගත්තට පස්සේ ඕන තැනකට ගියාම පත් වෙන ගින්නක් දකින්නකොට හමන හුලක් දකින්නකොට ගලන වතුරක් දකින්නකොට පොළවේ සාරේ ගැටිය දකින්නකොට කෙනෙකු තරහ ගිල්ලා ඉනවා දකින්නකොට තමන්න තරහ යනකොට තේන්කින් වයින්කොට දැන අහනකොට සෑම තැනම ධර්මතාවය කියන. ඒකට අර එනබසිටි සිහිය තමයි අවශ්‍ය. මේක බොහොම ලේසියට වෙන පැත්තකින් පෙන්වන්න පුළුවන්. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ රාහුල කුංචි කුමාරයින්ට නැත්නම් රාහුල ස්වාමීන් වහන්සේට රාහුලය මේ ජීවත් වෙන තාක්කල් අපි කරන හුස්මට සතිය පිහිටුවලා සෑම හුස්මකම කලබල වෙච්චාම කොහොමද හුස්ම සතිය කියන්නේ. සාන්ත වෙලා ඉන්නකොට කොහොමද සතිය? හුස්මේ සතිය. ඉතින් යනකොට හුස්මේ සතිය කොහොමද? එනකොට හුස්මේ සතිය කොහොමද? ගොරෝසු වෙලාට කොහොමද? සියුම් වෙලාට කොහොමද? ප්‍රිය වෙලාට කොහොමද? අප්‍රිය වෙලාට කොහොමද ආදි වශයෙන් මේ හුස්මෙහි විවිධ මුණක් හැඩතල ඔක්කොම සත්‍යයට යම් කිසි කෙනෙක් යට කරගත්තා නම් අපි කියන විදිහට ආනාපාන සතියට දක්ෂකමක් පුරුදු වුණා නම් සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ විදිහට වඩන ලද සතිය ඇති කෙනාට මරණ චිත්තක්ෂණයේ අන්තිමට යන හුස්මත් සතියෙන් තමයි යන්නේ. ධර්මක පස්සාසපි ඥානකෝ නිකුද්ධං කියලා කියනවා. ඒතකොට මේ මනසට මරණයක් වෙන්නේ පොඩි මාරුවක් විතරයි සිද්ධ එහෙම නැත්නම් මරණය කියලා කියන්නේ අපිට විශාල කලබලයක්. මහ විශාල ඇබැග්ගයක්, මහා ව්‍යසනයක්. ඒ මොකද මරණයේදී මේ අපි හම්බ කරපු සෑම සියලු දෙයක්ම අප්‍රිය කෙනෙකුට බාර දීලා මැරෙන්න. අකමැති කෙනෙකුට දායාද කළා මැරෙන්න. ඒක තමයි මුළු ජීවිතේ මෙතෙක් කලුනේ කිසිම කෙනෙක් සතුටින් මැරෙලා. ඒකදී හොඳටම සාහිත කළා කියන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි කලකොල වෙනවයි කියලා කියන්නේ අපි මෙතෙක් කරපු සේරම කිසිම තඹ දොයිතු වටනාකම නැත්තරකටපත් නමුත් මැරෙන්න ඉස්සෙල්ලා සාමාන්‍ය හොඳට හයි හතේ තියෙන තරුණ බද්දර යවුල වයසදී හැම පට පිට වෙන ඇතුළේම හුස්මක් පිළිබඳව ශක්ති ප්‍රමාණය සත්‍ය පිටව ගත්තනම් අපිට මේ මරණ චිත්තක්ෂණේ කෝක වෙතත් මේ පිට සිට වෙන වයසට යෑම ලෙඩවීම වගේ දේවල් වලදී ඒ දේවල් වලදී සත්‍ය පිටව ගන්න පුළුවන් ශක්තියක් එනවා ඒක කවදාකවත් දෙතෙන් දෙනකවුරුත් අදහන්නේ උගදෙනෙක් හිතන සත්‍ය පිටවන්නේ භාවනා මධ්‍යස්ථානයකට යනකොට හොඳ දක්ෂ ගුරුවරයෙක් ඕනේ මේ මේ මේ දේවල් කියන්න ඕනේ කියලා ඒකට අර අවශ්‍ය කරන විශාල පරිසරය පිළිබඳව ලොකු ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න ඇති චිත්‍ර රූපයක් තමයි. නමුත් මේ සතිය මුලදී මේ දේවල් එන ඉල්ලුවාට දිගින් දිගට පුරුදු කරන පුරුදු කරන යනකොට ඕන තැනකින් වඩන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක නිදර්ශන වශයෙන් හම්බ වෙනවා අපි ඔය ජීවකයා ජීවක වෛද්‍යවරයා දිසාපාමොක් කාර්යාලය ගාවට ගියාම ඒ වෛද්‍යවරයා ඉස්ලාමයේ ආචාර්යගෙන් ඉගෙන ගත්තේ ඒක පාවට්ට ගහ අර ගන්නවා පාවට්ට පංචාංගය මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කොන කියලා ඉකතා ඊට පස්සේ මේ අරුද ගහ අර ගන්නවා අරුද ගහේ මොන පංචාංගය ඕම ඕම කරලා කරලා කරලා කරලා බෙහෙත් අවුරුදු තියෙන සේරම මෙයා එකින් එකින් එකින් එකින් එකින් එකින් මල මෙහෙමයි කොලේ මෙහෙමයි කොත්ත මෙහෙමයි ආදිවාසී ඉගෙන ගත්තා ඉගෙනගෙන ඉගෙන අන්තිමට ඒ ආචාර්යවරයා කොච්චර දුරට කියලා දුන්නාද කියලා කියනවනම් දැන් කාලේ වගේ ඔය PhD කිසිසේල් යන්නේ නැහැ. ඒ කාලේ ආවේ PhD එක දෙන තිබුණු ඩිසර්ටේෂන් එක තමයි ප්‍රොජෙක්ට් එක තමයි කැලියට ගිහින් බලන්නේ වල බෙහෙතට ගන්න නැති જાති කැලයක් තියෙනවා හොයන්නේ. ඉතින් දවස් 7ක් කැලේ ගිහින් හිස්සතින් ඇවිල්ලා තියෙනවා. එකම දෙයක්වත් නැතුව කැලේ බෙහෙතට ගන්න නැති. පටන් අරගන්නට යාට තිබුණ කොහොමද බෙහෙත්ලේ මොකද්ද බෙහෙත්ුනේ කියලා එක එක එක එක වෙන් කර කර හදාගන්න. නමුත් හදාarලා බලනකොට කැලේ තියෙන හරියක් තියෙන ඔක්කොම බෙහෙත්. හත් දවසක් ගියත් ඒ වගේ තමයි ආනාපාන සතිය. නැත්නම් මේ සතිය ඉස්සල්ලාම ඉගෙන ගන්නකොට මේ ආනාපානෙටම හිර කරලා ඒකෙත් පටන් ගන්න කොහොමද මැද කොහමද අග කොහමද ගුරුස්වානාපානෙ කොහමද සිව්මානාපානෙ කොහමද අතුලත් කියනකොට කොහමද පිට තියෙනකොට කොහොමද? ප්‍රිය වේලාවක කොහොමද? අප්‍රිය වේලාවක කොහොමද? ළඟ තියෙනකොට කොහොමද? දුර තියෙනකොට කොහොමද? අතීත ආකාරය මොකද්ද? වර්තමාන ආකාරය මොකද්ද? අනාගත ආකාරය මොකද්ද? හැම පැත්තම ඉගෙන ගන්න. එකක්. ඉකින් නැත්නම් වෙනවා ආනාපාන කියන්නේ 11 පැත්තයි ඕකින් නැත්නම් ඉගෙන ගන්න තමයි. ඊට පස්සේ පෙම්බි නැගලීම දැම්මත් වේදනාවට දැම්මත් කොයි එකේ දැම්මත් අර ෆෝමියුලා එකමයි ඒ මේ මේ chart එකමයි ඒ තොරතුරු ටික fill කරාට පස්සේ ඒක ඉවරයි. අන්නේ මේ ඉවර කරන ඉවර කරන ගියාට පස්සේ මේ ලෝකෙ කිසිම විශයක් නැහැ හිතට ගොදුරු වෙන සත්‍යයට අර කරන්න බෑ. එදාට තමයි යෝගාවචරයට මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතේ ලැබුවා වූ ක්ෂණ සම්පත්තිය පුරෝජන ගත්තා කියලා ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒකට මේ මිනිස්යාට ඒ කොයිතන කොනක් සත්‍ය පිළිගන්න පුළුවන් මනුස්සයර ඒ සතියේ ඒකාකාර පැවැත්ම මත ඇති වෙන සමාධිය එච්චර ඈත නෙවෙයි. ඒක නිකන් අහයට තියෙන විතරයි. ඒ ණයට තියෙන ගාන කොහොමවත් යන්න ඕන කමක් නැහැ. නිසා ඉස්සල්ලාම පුළුවන් පහසු තැනකින් කරුවචනසේ පෙන්න පිටර වායු පොට්ටබ දාපින් පටන් අරගත්තාම දිගට දිගට දිගට කරගෙන ගියාට පස්සේ අන්තිමට හැමදේම සතියට යට කරගත්තට පස්සේ ඒ මනුස්සයා හැම චිත්තක්ෂණයම ජීවත් වෙන මිනිසෙක් වඩපත් වෙනවා දැන් හුඟ දෙනෙක් කරන්න වගේ අතීතයේ සහ අනාගතයේ හීනමවන්න නෙවෙයි මොකද සතිය කියන්නේ වර්තමාන ජීවත් වීම ඒ වගේම මෙතන ඉන්න ගමන් වෙන තරම් කල්පනා වීමක් නෙවෙයි භාවනා කරන තමන් කීපී ඉස්සරහින් ගත්තේ වටපිටායකට පිසි හිත විසිරියාවක් නෙවෙයි ඒ නිසා සතිමත් පුද්ගලයා ජීවත් වෙනවා. අප්‍රමාදෝ අමතපදම් ප්‍රමාදෝ මච්චමෝ පදම්. මේ ශාක්‍යයට කියන බොහොම සමාන වචනයක් තමයි ත්‍රිපිටකේ අප්‍රමාදී. අප්‍රමාදී පුද්ගලයා අමෘත පදේ ඉන්නේ. හැම චිත්තක්ෂණෙම ජීවත් වෙනවා. ප්‍රමාදෝ ඒ කියන්නේ හේත එළඹෙච්ච නැති හිත ඇති. අසත්‍යමත් ප්‍රමාදී පුද්ගලයා මච්චුනෝ පදම් මරණ පදේ තමයි. මේ කටුකලේ හිත හරක් බඳින්න හරක් ගැට ගහලා ඉන්නවා. ඉතින් උන් දන්නේ මරන්න ඉන්න බව කුතුම තනකොළ කකා වතුන් දී ඉන්නවා. නමුත් අනිවාර්යයෙන්ම හෙට උදේ ඇවිල්ලා ඇදගෙන යන්නේ වදකාගාරයට තමයි. ඒ වගේ අපි හැම චිත්තක්ෂණයක්ම මරණය කරා ගමන් කරනවා. අසතියෙන් ගත කරනවා. ප්‍රමාදයෙන් ගත කරනවා. අප්‍රමාදීව ගත කරනවා නම් මේ මරණය කරා ඇති වෙන යන හැම චිත්තක්ෂණයකම එළඹ සිටී ඇති කරගන්නවා. අප්‍රමාදවම සමාදවම. අප්‍රමත්තානීය රාහුල කුංචි කුමාරට වෘත්තන්සේ මතක් කරා වගේ මරණ චිත්තක්ෂණයේත් මේ එළඹ සිටියේ තියෙනවා නම් ඒක ඒ පුත්‍රයාට මේ අභාග්‍ය සම්බන්ධ මරණයක් නෙවෙයි හුදු මාරුවක් විතරයි. මැරුණත් මේ සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵලයටපත් නෙවෙයි මැරුණා කවදාකවත් කකුල් දෙක උඩට තියලා ඔළුව මල්ලයට තියලා අපායට දගෙන වැටෙයි කියලා බයක් එන්නේ. ඉන්න දෙයක් නැහැ මොකද හැම චිත්තක්ෂණෙම එළඹ සිටි ගතිය කියන්නේ. ඒ නිසා යේ පමත්තා යතාමතා. යම් පමාවක් ජීවත් වෙනවා නම් ඒ මනුස්සයා මේ රූපඩයක් වශයෙන් ජීවත් වුණත් බුදුහාමුදුරන් වෙන්නේ මලමිණියක් වගේ. ඒ නිසා බුදුහාමුදුරන් වෙන්නේ මේ පු탁 යන ලෝකේ හීනෙන් දොඩවන විකාර ලෝකයක්. හරියටම අර මේ ඊගියතරේ ඉස්සල දවසේ නාටිකාංගනාව ඇවිල්ලා නටපු කතාවක් අපේ සංග්‍රහ පොත්වල තියෙනවා. මේ කුමාරයාගේ හිත පිනවන්න නානා විභූෂණ පාගන නටන්න පටන් ගන්න. ඉතින් බලනකොට මේ විකාර දැකලා පිටිපැත්ත වැටෙනවා. පිටිපැත්ත හැරෙනාට පස්සේ මේ කාට පෙන්වන්නද නැතිල. ඒගොල්ලෝ එහෙම වැටලයි සංගීත භාණ්ඩ උඩ කුණු කෙල වගුරුවමින් නිර්වස්ත්‍රව ඉඳ ගියා. ඉඳ ගියාට පස්සේ බලනකොට ඔන්න නාටකම දැක්කා. පෙන්වන්න ඕන හැටි දැන් පේනවා. අන්න ඒ දර්ශනය තමයි බුදුහාමුදුරනේ පෙන්නේ පු탁ඥයන් කරන මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. අසත්‍යයෙන් ගත කරන ප්‍රමාදයෙන් ගත කරන මේ ජීවිතයේදී අපි මේ කරන සේරම අන්නර නාටිකාංගනාවගේ උසුළු දර්ශනයි. බුදුජානක කියන්නේ කරුණාකල නැගිටපළා. ඒකයි බුද්ධ පණිවිඩේ ප්‍රබුද්ධ වෙයලා බුදු වෙයලා බුදු වෙන්න නම් ඒ ඒ චිත්තක්ෂණයට අවදි වෙන්න. අන්නේ චිත්තක්ෂණයට අවදි වීමේ පුරුතඥයන තියෙන එකම ආයුධය උපකරණ තමයි සත්‍යමත් භාවය. ඒ නිසා අපි මේ මෙච්චර නිදිමත වෙච්ච විකාර වෙච්ච මේ ජීවිතයේ නැත්නම් මේ සංසාරේ එක චිත්තක්ෂණයක සත්‍යමත් වෙනවා කියලා කියන මොනතරම් වටනාදයක්ද කියලා බලන්න. මේ චිත්තක්ෂණයේ හිත කිඳා බහිනවා නම් ඒ චිත්තක්ෂණයේ සම්මෝසාවක් නැතුව මම දන්නවා මේ ආස්වාසයක් මේ කරන්නේ. ප්‍රස්වාසයක් නෙවෙයි, සබ්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, කිසිලක් නෙවෙයි කියලා. ඒ වගේම මේ ආස්වාසය මෙහෙමයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියන බවට මට මෙන්න මේ ලකුණු තියෙනවා. මෙන්න මේ මම දැනගත්තේ මෙහෙම මම කරලා දැනගත්තේ මේක ඉස්සර බණ අහපු හිඳයි. මෙහෙම වාඩි වෙලා උත්සාහ කරපු නිසායි. ඒ නිසා මම නැවතත් මේ විදිහට ඊගා චිත්තක්ෂණේ බැලුවොත් ආයෙත් කරන්න ඕනේ කියලා. නැවත නැවතත් නැවතත් සතිය වඩන්න ගන්න උත්සාහය විතර තමන් තමන් කෙරෙහි අනුකම්පා කරන වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒකට කියනවා අත්කුසලයේ කියලා. ඒකට කියනවා ස්වార్థය කියලා. අපි හිතනවා අපිට ඒක කරන්න වෙලා නැහැ කියලා. දහස පැය 24ම ගත්තත් එකම චිත්තක්ෂණයක්වත් නෑ අපිට සතිය පිටන්නේ මොකද? ඒ නානාත්මකාර වැඩ. ඒ සර්වඥාචර්ය දන්නවා රබතන්සේ අවුරුදු 29ක් කරනකන් ඒකේ ගත කරලා තියෙනවා. ගත කරන නිසා දැන් නමුත් උන්වහන්සේ මතක් කරන්නේ මේ තරම්ම ඒ තණ්හාමාන දුක්ඛ වලින් ගත කරන යුගයේ එක දවසකට පැය භාගයක් එහෙම දැන් පැයක් වෙන් කරලා මමත් එක්ක මම මට මං පිළිබඳව කරුණාවක් මෛත්‍රියක් වඩා ගන්න වෙලාවක් කියලා කරන්නේ ඉන්න එක මම හිතන්නේ අසාධාරණයි. ඒක ආගමකුත් නෙවෙයි. ඒක ඇති වෙන මොකක්වත් නැහැ. මේ මානව දයාවෙන් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ මේක දැකලා ඔයිටත් වැඩිය සාරා සංකේ කල්පලක්ෂයක් සිහිපත් කරලා කිසිම දවසක මේක මේ විදිහට කියලා දුන්නේ නැත්නම් මිනිස්යාට කන්කර හිතෙන්නේ. ස්වයම්භූව හිතෙන්නේ නැහැ. නිවන් දකපු කෙනෙක් පෙන්ලා දුන්නා. ආන්නේ පෙන්ලා දුන්නාට පස්සේ සත්පුරුෂයාට එහෙම නැත්නම් පින්වන්තයාට මේක හිතට වදින. ඒකට අපි කියනවා සුතමින්නා. ඊට පස්සේ මේක කල්පනා කරලා බලනවා මේ වෙන්නේ. මේක මෙහෙම කෙරුවට වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ මොකටද මේ මේ විදිහට අපිට මේ බලපෑම් කරන්නේ? ආයෙත් කල්පනා කරලා කරබැලීමේ ආශාව පහළ වුණ දෙන්නේ තමයි අඩුගානේ වාඩි වෙලා උත්සාහ මේ වාඩි වෙලා උත්සාහනේ එක චිත්තක්ෂණය සතුටක් වෙනවා නම් මුළු සංසාර කරපු සෑම පින්කමකට වැඩි ඒක වගේ එහෙමනම් මේ මනුස්සයා කොච්චරක් උනන්දු වෙයිද හැංගිලා හරි කමන්නේ හොරෙන් හරි කමන්නේ වැසිකිලි කැසිලි කරනකොට හරි කමන්නේ සත්‍යමත් වීමේ ප්‍රයත්නය එහෙම කරන්න පටන් අරගත්තොත් එවැනි කෙනෙක්ගේ ඒ සතිය වළක්වන්න පුළුවන් කිසිම බලවේගයක් මේ ලෝකේ නැහැ. දෙවියෙක් මාරේ එනත් අන්‍යාගමිකේ මුකෙක් කරන්නේ. ඒකේ තරම්ම පුදුමාකාර ශක්තියක් තියෙන මේ අප්‍රමාදී. ඒ වගේම තමයි බටහිර තමයි මේ හොඟා හොයාගෙන යනකොට දැන් මේ කියන්න පටන් ගන්න තියෙන්නේ. මේ සතිය හෝ අප්‍රමාදී කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් අරගෙන කාටවත් කියන්න බෑ මම උඹට සත්‍යමත් වෙන්න දෙන්නේ නැහැ. නැත්නම් මයින් අවසර ගත්තොත් විතරයි උඹට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා කාගේ ළඟවත් කියලා පහඳින්න දෙයක් නැහැ සතිය. සතිය සම්පූර්ණ මානව වෙනුවෙන් විවුර්තව ඇරලා ඇරලා තියෙන කැමති ගානක් වගේ ආහාර මේසයක් වගේ කැමැති අත්ව කැමැති විදිහට වළක්වන. මෙහෙම අපි දැනගත්තත් නොදැනගත්තත් මේ ලෝකයේ අද පහුගිය අවුරුදු 30 40 ඇතුළත මෙතන සත්‍යමත්ව ගත කරන පිළිසේ ඒක පිළිබඳව කතා කරන පිළිසෙ අගය කරන පිළිසෙ වර්ධනයක් තියෙනවා. අපි හිතන්නේ ඇත්තට මේ වර්ධනය කියන්නේ බෞද්ධ ලෝකයේ කියලා. ඇත්තටම කියනවනම් එහෙම නැහැ. එනේ මෙහෙම නිදර්ශනයක් අපි මුළු ලෝකය දැන් අවුරුදු 50කට විතර ඉස්සර ඉඳලා අද අරගත්තොත් ලෝක ජනගහනය යම් ප්‍රමාණයක් සතුටුමත් වෙනවා කියලා අපි හිතමු දහමයක් කියලා හිතන්නේ. ඒ දශමයක ලෝක ජනගහනය මෙච්චරක් වෙලා තිනවම බෞද්ධයින්ගෙන් දශම කීයක් සත්‍යමත් වෙලා තියෙනවද බලුවොත් එකක්වත් නැහැ. බෞද්ධ හරියට හයියෙන් බදාගෙන සිංහල බුද්ධ ආගම එහෙම නැත්නම් අපේ මේ ධර්මද්වීපය මේක අපි රකින්න ඕනේ කියලා දන්නවා. මොකද්ද රකින්නේ? මොකද්ද බුදුහාමගේ පණිවිඩය? මොකද්ද මේ බුදුහාමගේ මේ අත්‍යන්ත වශයෙන් කිව්වේ කියලා බැලුවොත් දන්නේ නැහැ. මට උතුරට මතකයි මම අවුරුදු 26 ධම්මික හම්පුව මට අභියෝගය දෙනකොට බල බුද්ධාගම කියලා කිව්වට බුද්ධාගමේ මූලික ප්‍රශ්න දන්නේ නැහැ. බුද්ධාගම මූලික තේමාව දන්නේ නැතිවට මම ගෙයින් කිව්වා. මම කිව්වා ඒක කොහොමද කොහොමද කියන්නේ මට බුද්ධාගම ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම ඉගෙන ගන්න ඉතර ලක්ෂණ නෙවෙයි. නමුත් මම බුද්ධාගම ක්‍රෙඩිට් එකක් දුන්න නිසා මම කිව්වා එහෙම ඔබ හන්ද කියන්නේ කොහොමද මම බුද්ධාගම ඉපදිලා තියෙන අම්මා තාත්තා බුද්ධාව උපන් හති බුද්ධාව නේ මට ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම බුද්ධ ගන්න ඉනාලා කොච්චර කෙරුවක් බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් දේශනා කරපු අප්‍රමාදේන වික්කවේ සම්පාදේත කියන මේ අප්‍රමාද පදේ උපදන්නේ. මම කොයි බුද්ධ ආගමේ එහෙම ගන්නෑ. අපිට කවදාකවත් උගන්ලා නැහැ මේ බුද්ධ ආගමේ වක්නාමතේ අප්‍රමාදයයි කියලා අපිට කියලා දීලා තියෙන්නේ. ඔය අනික් පද ටික. ඒ නිසා මේක බුද්ධ ආගම වෙන්න බෑ කියලා කිව්වෝ ඕක තමයි ඉතින් උඹලගේ වැඩේ රෙදි නැතු ඉන්නේ කියලා. පුළුවන් කර්මා කළ විදි වහගන්න. දවස් 3ක් මම වාද කරා. යන්නේ මම 9 හැමාරට කර 10 11 වෙනකන් ඒ සංස්කෘතික වාද කරනවා. වාද කරන්න කරන්න මට තේරුණා මගේ හෙළුවේ එළි වෙන බව. හැබැයි මට තේරෙනවා මේකෙන් ගන්න යමක් තියෙනවා. ඒකෙන් කරුණා කරලා මට මම පිළියර ගන්නවා නමුත් මට ආයුධය තීලා හඳු කරන්න එන්න මට දෙන්න ආයුධය අපට කියලා. එතකොට මට ආයුධ දෙන්න නැතුව ඉපයි. ඒ වගේ මොනවාක්වත් දෙන්න දෙයක් නැහැ. කරන කරන දේ සතිය යුක්තව කරන්න. ඒ උත්සාහ කරලත් මට අවුරුදු 8ක් 9ක් ගියා. කාර්යබහුල ජීවිතයක් ගත කරනවා පිළිගන්නවා. අවුරුදු 8ක් 9ක් ගියා මේ සත්‍ය සීමාවල් මරියාදාවල් වැට කඩලුම්මයි සීමාව දරගන්න. ඒ වුණත් මම දන්නවා මම කියනවා ඒ අවුරුදු 8 විතර මගේ ජීවිතේ වර්ණවත් සුන්දරවත් කැපිපෙන කිසිම කාලයක් දැක්කේ ඒ නිසායි මම අද මේ පැවිදිලා සන්තෝෂෙන් ගත කරන්නේ. ඒ කාලෙදී අනන්ත අප්‍රමාණ වාකාර්ය භාරයන් තියේදී ඒ එකම දේ යෝනෝනේ කරන දේ එළඹ සිටි සිය කරනවා. වැඩ ගොඩක් කුලිය දාගන්න එක නෙමෙයි කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් බව තේරුණාට පස්සේ මම දැනගත් අවුරුදු 2500ට කලින් බුදුහාමුදුරේ ඉපදුනාට ධර්මයේ පිළිඳු වෙන්නේ නැහැ. ධර්මය වයසට යන්නේ නැහැ. දැන් යෙදෙනවා නම් ගන්න පුළුවන්. හැබැයි ඒක අම්මගේ අප්පගේ බුදුදක ගන්න බෑ. Taman ඇති කරන දේක අරන් දෙන්නත් බෑ. ඒක නිසා මේක තන්නේ ක්‍රම Taman විසින් කළ යුත්තක් කියලා. ඒ අනුව තමයි මට හිතුනේ මේ සඳහාම කැප වෙන ජීවිතයකට යන්න ඕනේ. හැබැයි මේ මුල්ම කාලේ සතිය ඉගෙන ගන්න කාලේ මට තිබුණේ නෑ කවදාකවත් එහෙම ජීවිතයක් පූර්ණ කාල ජීවිතයක් ලස්සන දෙයක් හොඳ දෙයක් සාධාරණ එකක් කියනවා තිබුණේ නෑ. තමයි සතිය කරගෙන කරගෙන යනකොට ඉතින් මට හිතුනේ සර්වඥාන්සේ ජීවමානව නැති වුණත් උන්වහන්සේගේ කියන මේ පුරුෂ ධර්ම සාර්ථී ගුණ. දමණය කළ හැකි පුරුෂයන් ඈතක හිටියක්. අවුරුදු 2500කට ඈත හිටියක් ඒ ධර්මයට යෙදෙනකොට අම්බරවල ගන්න. ඒක මේ සීතු වෙන යුගයක් මේ පසුගිය අවුරුදු 20 30 කියලා මට හිතෙනවා. ඇත්තට මට පේන්නේ එහෙමයි බැලුවොත් අනතරම බුද්ධ ජයන්තිය පස්සේ ඉඳලා අද දක්වාම ඒකේ කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. මෙන්න මේ වර්ධනයේ බුද්ධාගමේ වර්ධනයකට වැඩිය මම හරියම කැමැති අවධානය කරනවා බුද්ධ ධර්මයේ වර්ධනයක්. බුද්ධ ධර්මයේ වර්ධනය කියලා කියන්නේ භාවනාවේ වර්ධනයක්. භාවනාවේ වර්ධනය කියලා කියන්නේ විපස්සනා වර්ධනයක්. විපස්සනා වර්ධනය කියලා කියන්නේ සතිය වර්ධනය. ඒක නිසා අපිට අවශ්‍ය නම් අපේ පොඩි දරුවන්ට මේක ඒ දරුවෝ පුරවැසියන් බවට නැත්නම් මේ විශ්ව දැන් ග්ලෝබල් විලේජ් කියලා කියන්නේ ඒ විශ්ව ගමේ පූර්ණ පුරවැසියන් කරන කරුණා කරලා අපේ අම්මලාට තාත්තලාට නැති වුණාට මේ හැටි පොඩ්ඩක් කියලා ඒ වගේම දැන් වයසට මැරෙන්න යන අම්මලා තාත්තලා ඉන්නවනම් දෙන්න දින හොඳම දේ තමයි හොඳලාට ඒ දේ කරගන්න බැරි වුණාට දැන් ආපහු මේක මතුවලා ඉන්නවා කියලා ශක්ති ප්‍රමාණයෙන් වාඩියෙන් ගන්න අඩුවානේ ඇවිත් කරලා සක්මන් කරලා සතිය කියලා. ඒ වගේම ප්‍රියමනාප යම් කිසි කෙනෙක් වෙන බෞද්ධ වේවා අබෞද්ධ වේවා කවදාකවත් ආගම ස්වරූපෙන් නෙමෙයි ධර්ම ස්වරූපෙන් මේ සතිය කියලා වෙන්න පුළුවන් නම් ඒක බුදුරජාණන් කියන්නේ ඒහිපස්සික ගුණය ඒව බලව කියලා පෙන්නනවා. මේ පෙන්නකොට ඒ සියලු බුදුරජාණන් වහන්සේ උගන්වීම් හරි අමාරු 84000ක් කරපස්කම්. සාරාංශයේ කල්පලක්ෂයක් කරපු දේ 45 අවුරුද්දක් කියපු දේ පුංචි කරලා කියලා දෙන්න ඕනේ. ඒ සතිය අප්‍රමාදී වගේ කියලා දුන්නා පස්සේ ඒක සියල්ල නෙවෙයි නමුත් සියල්ලට උරුම වාස්කම දෙයක්. ඒක නිසා අපිට නැත්නම් මට මාක්‍රියන් කම්පාවේ කරන්න තියෙන්නේ තොත්තර. ප්‍රේමනාපයන් මේක බෙදා හදා ගන්න තියෙන්නේ එච්චරයි. ඒ වගේම අපිට බුද්ධ ශාසනය වෙනුවෙන් කරාගේ උපරිම හේයක් එච්චරයි. ඒ වගේම බුද්ධ ශාසනය ගන්න උපරිම අපට ගන්න තියෙන සේවෙත් එක්කම. ඉතින් මේ බය කනමාරක් විතර කාලය තුළ මම මේ ඉදිරිපත් කළද කරුණ නිසා මේ සියලු දෙනාටම මේ සතිය තව තවත් කිරෙහි ප්‍රේමේ වර්ධනය කිරීවා කරගෙන යන සත්‍යස්ථාන වැඩ තව තවත් අක්ෂව කරගෙන යන ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද සත්‍ය පිළිබඳව මාර්ග සත්‍ය සත්‍ය පිළිබඳව කරන දේශනාව සමාප්ත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා.